ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ වැඩපිළිවෙලේ තුන්වෙනි දවසයි තුන්වෙනි දවසේ අපිට මේ පැය වෙන් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් සඳහායි. ඉතින් අපි ඒක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මම ඉදිරියට යනවා. ඒ අතර වාරෙදී සභාවේ සජීව වශයෙන් සම්බන්ධ වෙන්න කැමති නම් කවුරු හරි කරුණාකරලා ඒකට තර්ක සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් වෙන්න. ඒ සඳහා මේ මයික්ස් තියෙනවා. පුළුවන් තරම් මේ ප්‍රශ්න ඒ මයික් එකටම කතා කරනවා නම් වාර්තාගත කිරීම සඳහා පහසු වෙනවා. ඒක අපේ කාර්මික ඉල්ලීමක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආහාරයේ පටික්කුල සංඥා ශබ්බලෝකී අනබිරත සංඥා මේකේ තියෙන ආහාරයේ පටික්කුල සංඛාරය කියලායි නමුත් ඒක පටික්කුල සංඥාව කියලායි සංඛාරය කියලා යෙදෙනවන අඩුයි ආහාරයේ පටික්කුල සංඥාව ශබ්බලෝකී අනබිරත සංඥාව ආහාරයේ පටික්කුල සංඥාව කියලා කියන්නේ මේ ඒක බොහොම ලස්සනට විෂිතුරු විදිහට ਸਰවචනාංශේ ඉදිරිපත් කළා තියෙනවා. ආහාරය කියලා කියන්නේ දුරසිට පැමිණෙන්නෙකුට රාජරාජ අමාත්‍යවරයෙකුට එහෙම නැත්නම් ගෞගාහම්ණීය ගරුභාවනීය වූ අමුත්‍යෙකුට දෙන්න පුළුවන් ලොකු පිළිගැනීමක්. ඉස්සර තිබුණු දේවල් වල හැටියට සුදු වස්ත්‍රයක්, ආහාර ටිකක් දෙනවනම් ඒක ඉතින් අමුතු සංග්‍රහය ලොකම ලොකු පිළිගැනීමක්. නමුත් ඒකේ තියෙනවනේ සම්පූර්ණ නැවුම් බවක්. ඒ ආහාර අතින් අත කාලා බෑ, කටට ගෑවිලා තියෙන්න බෑ, ඇඟේ ගෑවිලා තියෙන්න බෑ. සම්පූර්ණ නැවුම් බවත් එක තමයි ගෞරවේ තියෙන්නේ ආගන්තුකයාට. යම් හේකින් ඒ ආහාර අත කාලා ඉඳුල් වෙලා නම් ඉඳුල් ආහාරයක් දීම ආගන්තුකයාට කරන නිග්‍රහයක්. ඒ වගේම මොනම හේකින් හෝ විසි බීජයක් සහිත දෙයක් දුන්නා නම් නිග්‍රහයක්. ඒ නිසා මේ පිළිගැන්වීමේදී ආහාර සම්බන්ධ උපස්ථානය උපස්ථායකයයි කියලා අපි කියන්නේ. උපස්ථානයෙන් තමයි මේ වැඩේ ලස්සන වෙන්නේ. අලුතින් හදපු ගමන් නැවුම් පිට ආහාර වේලක් දෙනවා නම් දෙන ක්‍රමයේ ඒ වගේම ඒ දෙන දීමනාවේදී හෝ විස බීජ සම්බන්ධයක් නැහැ අතේ ගෑවෙන්නේ නැතුව අඩු ගානේ මේ નાශේ මට්ටමින් පල්ලහට කරපුවාම වැටෙන හුස්ම වැටුනොත් හෝ කතා කරනකොට කතා කරනකොට කටහඬින් නිකුත් වෙන පුංචි කෙල ටිකක් හරි මිශ්‍ර වීම ආහාරයක නිග්‍රහයක් නිසා බුද්ධ පූජාවක් කරනකොට පල්ලෙහාර කරන්න එපා කියනවා. පල්ලෙහාර කෙරුවොත් ඒක බුද්ධ පූජාවට වැඩිය කෙල පූජාවක් කියලා කියනවා. සාදු සාදු සාදු සාදු සා සාදු සාදු සාදු සාදු සා කියවන බුද්ධ පූජාව ගෙනියනවා. ඉන්ජරිපසේ ඒක යන්නේ මොකද්දෝ එක කන්දුවට කෙලවරට. ඒක කියන්නේ කියනවා නාස්මට්ටමෙන් ගුඩින් තියාගන්නයි. ඒකල ඕන තරම් සාදුකාර දුන්න කමන්නේ මොකද ගෞරවයක් තියෙන සාදුවේ නමතර ආහාරය කියලා කියන්නේ විස බීජ උකහා ගන්න જાතිය. සුදු රෙදි කැලක් කියලා කියන්නේ මොනම හරි කහටක් හෝ දෝවිල්ලක් හෝ ගෑවුනොත් කෙලසෙන එකක්. ඒ සුදු රෙදි සුදු රෙදි විදිහට පිළිගැනෙන්න ඕනේ. ආහාරය ආහාර විදිහට පිළිගැනෙන්න. අන්නේ පිළිගැන්වීමේදී පිළිගන්වන්නා විශ්ින් පිළිගැන්වීමේ උපස්ථානේ දන්නේ නැත්නම් පිළිගන්න එක නම් හරි අපහසුවටපත් වෙනවා. මෙච්චර ගෞරවයෙන් දුන්නාට මේක ඉවිෂ බීජ තියෙන. කෑවොත් අමාරුවටපත් වෙනවා. නොකත් බෑ. ඒ නිසා හරි පහසකටපත් වෙනවා. ඒ වගේ එපයි කිව්වොත් ජීවිතේ කරන ආය අපහසුකටපත් වෙනවා. මෙච්චර අමාරුවෙන් හදලා ගනාපොදී පිළිගත්තේ නැහැ කියලා. ඒ නිසා මේ දේ ආහාරයටත් අමුත්තටත් තමන්ගේ හැදියාවටත් පිළිගැනීමක් වශයෙන් දෙනකොට ඒක පිළිබඳව ඒකට පැවැත්මින් තමයි රාජභෝජනයක් වෙන්නේ. රජ කෙනෙක් හිම භෝජනයක් සකස් කරනකොට සජ්ජුරු සම්පූර්ණයෙන්ම අමතයි ගෞරවයේ සැලසෙන විදිහට ඒ භෝජනාගාරය සකස් කරලා පිරිසුදු කරලා පිළිගැනීම කරනවා. මෙන්න මේ විදිහට ආහාරයක් අරගත්තට පස්සේ নিকමට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කටට තියාගත්තට පස්සේ කැල්ලට කෙල ටිකක් ගෑවුනාට පස්සේ අච්චර නම්බුකාර ආහාරය කොච්චර පල්ලෙහාට රටනවද කියලා. ඊට පස්සේ ආය කාටවත් මේක කපන් කියන්න බෑ. පුළුවන් වෙනවා අම්මගේ කටේ තියෙන දරුවට කෑහැකි. අම්මගේ කටේ අම්මව කටින් අරගෙන මම කාලා තිනවා. බුලත් ටිකක් කාලා තිනවා. අම්ම කකා ඉන්න බුලත් ටික ඉල්ලගෙන කාලා තිනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. නමුත් මතක තියාගන්න කියනවා අපේ ශරීරයේ කොච්චර පිළිකුල්ද කියනවනම් අච්චර ගරු භාවනීය වූ ආහාරය අපේ ඇඟේ දූවිලි පොඩ්ඩක් ගෑවිච්ච ගමන් කෙලඩින් ගිත්තක් ගෑවිච්ච ගමන් දාඩිය පොඩ්ඩක් ගෑවිච්ච ගමන් අර ආහාරයේ තියෙන අර ඒ පෝෂණ පදාර්ථ ප්‍රත්‍යාකම නෙවෙයි කෙලසෙන ප්‍රමාණය අසීමිතව පහළ බහිනවා ඊට පස්සේ ආයේ කිසි කෙනෙකුට දෙන්න පුළුවන් තත්යක් නැහැ ආහුණීය ගතිය නැතිලා යනවා කියන්නේ. පාහුණීය ගතිය නැතිලා යනවා. ඊට පස්සේ නිකමට බලන්න බඩට ගිහිල්ලා බාගෙට පැසෙව්වට පස්සේ ආහාර ටිකක් පෙන්නුවොත් කෙනෙකුට විල්ලජ්ජාවක් එනවා. බඩේ පැහැවලා තියෙන ආහාර ටිකක් නානොත් එක්ක ඒ ඒ මේ කේටේටත් එක්ක පෙනෙන්න සැලැස්සුවොත් නිග්‍රහයක් වෙනවා. අසුචි බාටපත් උනොත් නම කිව්වොත් විලැජ්ජාව බාටපත් වෙනවා. අසුචි බාටපත් උනාට පස්සේ භෝජන සංග්‍රහවකදී නම කිව්වොත් විලැජ්ජාව බාටපත් වෙනවා. ඒ නිසා කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා භෝජන සංග්‍රහ වලට අපි බොහොම ගෞරවයෙන් පාවඩ පිටේ ලාගෙන අවිලා මිනිසුන්ට භෝජනාගාරේ අපේ නැට්ටෝ මේසෙ කියලා කියන්නේ බුෆේ ඩයට් එකේ දෙනවා. නමුත් ඒගොල්ල මේක කාලේ එළියට යන්න ඕන වෙච්චාම කනට කළහන වැසිකිළිය කොහෙද තියෙන්නේ දැන්? අහන්න ලැජ්ජයි. අහන්න ලැජ්ජයි මේ දාගත්ත මේ සුවඳ ගන්ධ රස්සන ප්‍රසන්ටේෂන් ඔක්කොම තිබුණ එක මේක පොඩ්ඩක් මේක හරහා ගිය ගම කනට කරලා අහන්න වෙනවා කැසිකිලිය කැසිකිලිය බැරි වෙලා හරි වැසිකිලි කැසිකිනුලා දොර ඇරුණොත් එහෙම ඉවරයි ආගන්තුකයත් ඉවරයි කරන කෙනත් ඉවරයි ඒක ඒ තරම්ම පාහර වැඩක් වෙලා තියෙනවා වැසිකිලි කැසිකිලි කරන මේ මේ උඩින් දාන හොඳ ටික තමයි ඔය ඔය සුවඳ සමන් හොඳ හමනහනු නැහැ ලස්සන ආහාර වේල තමයි ඒ නිසා බුදුචානන් කියන අයමන් පෝති කායම් පත්තව අතිවිය jigicchණියානි ජායති මෙච්චර ලස්සන ආහාර වේල Taman යකට කිට්ටු කරගත්තට පස්සේ කෑවට පස්සේ ඉදිල ගත්තට පස්සේ ඉදිරියට පස්සේ පුදුමාහාර පිළිකුලක් බවටපත් වෙන ලෝකේ අන්තිමම සුචි කියලා කියන හොඳ අසුචි කියන නරක තමයි මේ ලස්සන ආහාරය ඇඟක් හරහා ගියාට පස්සේ ඒ නිසා මේ ලස්සන ආහාරයේ මගේ ඇඟට ගෑවීම නිසා මෙච්චර ඉක්මනට කෙලසෙනවා මේ තරම් කෙලසෙනවා කියලා දකිනකොට මේ ශාරීරිය කියලා කියන්නේ ඒ තරම ළඟින් ගියොත් ඝන ඝන දෙයක්. ඒක පටිකුල සංඥාවට ගන්නයි කියලා තියෙනවා. ඒකම සබ්බලෝකේ අනාපිරත සංඥා කියන එක ගොඩක් වෙලාට සංස්කාර සම්බන්ධයෙන් සඳහන් කරනවා. යේ ලෝකේ උපයුපාදාන අදිඨාන අබිනිවේෂානුසයා තේ පජහන්තෝ විරමති නෝපාදයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා භාන හොඳටම සංසිල විවේකීව ඉන්න වෙලාවේදී යේ ලෝකේ උපය යම් කිසි දෙයකට ළඟා වෙන්න ඕන නම් සැලසුම් කරනවා නම් උපාදාන මේ දේ ලං කර ගන්න ඕන කියලා අල්ලගන්න හිතන උපාදාන කරනවා අදිඨාන මට නිවන් ලැබේවා මට ධ්‍යාන ලැබේවා මට මාර්ගඵල ලැබේවා කියලා අදිඨානයක් තියෙනවනේ අභිනිවේෂ කියලා කියන්නේ ඒ ගෙවැදීම් අර දෙමට අර දෙයට මම සමාදින්න ඕන මේ දෙයට සමාදින්න කියලා යන තියෙනවා අදිඨාන අදිඨාන අභිනිවේෂානුසය අනුසේ ධර්මචර මේ සේරම පිළිබඳව අභිරතයක් තියෙන දාකල් නිවනට යන්න බෑ කියලා තියෙනවා. මේ මොනම දෙයක් හරි හිතේ තියෙනවා නම් ඒ කියන්නේ නිවනට බාධායි. ඒ නිසා නිවනට යන්න ඉස්සෙල්ලා මට මේක වේවා කියලා ආශාවක්වත් අල්ලබදා ගැනීමක්වත් අදිෂ්ඨානයක්වත් ගෙට ගෙවැදීමක්වත් නිමග්න වීමක්වත් මොන හරි දෙයක අහලක කිට්ටුවක තියෙනවා කියන්නේ දෙවනට තනි කරව කූඩල්ලට ලුණු ගැහුවා වගේ සංස්කරණය වෙනවා ඒක අලුතෙන් කර්ම රැස් කරන නිසා නිවනට පිරිසුදු වෙන්න වෙන්න සංස්කාරයෙන් ඈත් වීම සඳහා කැමැත්තක් තියෙනවා නම් භාවනාව සඳහා භාවනා යන්න ඇරලා මොනම අදිෂ්ඨානයක්වත් මොනම ප්‍රාර්ථනාවක්වත් මොනම සංස්කාරයක්වත් නැතුව ධර්මතාවයට ඉඩ දෙන්න වෙනවා ඒකට විරුද්ධ යන පෙළ තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ උපයෝපාදාන අදිඨාන අබිනිවේෂ අනුසය මේ මොනම දෙයක්වත් ආවට ඒවා මම මාගේ කියන්නේ නැතුව ඒවා අභිරමණය කරන්න නැතුව ප්‍රතික්ෂේප කරන්න කියන මේක ඇත්තටම හරීම අදාහ ගන්නත් අමාරු ආගමකට කවදාකවත් හිතා ගන්නවත් බැරි සදාචාරවාදීකට හිතා ගන්න බැරි විපස්සනා කරන කෙනෙකුට පමණක් තේරුම් අරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා හොඟ දෙනෙක් ඔතෙන් ගිහිල්ලත් මේ හිතට අරමුණු දාන්න එපා, හිතට චේතනා දාන්න එපා, හිත දේවල් ප්‍රාර්ථනා කරන්න එපා කියෙද්දිත් අනිච්ච දුක්ඛං අනත්තම් මෙනේ කරන්න හදනවා. නැත්නම් අසුබ සංඥා මෙනේ කරන්න හදනවා. ඒක ගොඩක් පිං කියලා. ඒතලයි ඔක්කොම මෙතනදී අභිරමණයකට වැටෙනවා. අභිරතියකට වැටෙන නිසා භාවනාව හිතට භාවනා හිත විසින්ම සුද්ධ වෙන්න දෙන එකයි සංස්කරණය නොකර සිටීමයි ඒකේ ගොඩක් කාලට සතහන් වෙන්නේ මේ දෙක මේ මේකේ විශේෂයෙන්ම සබ්බ ලෝකේ අනබිරත සංඥා දස සංඥා සූත්‍රයේදී ගිරිමානන්ද සූත්‍රයේදී හම්බ වෙනවා ආහාරේ පටික්කුල සංඥා යෝගාවචරික සතු වේතු ගුණ ගැන කතා කරනකොට జాగරියාණියෝගේ ආහාරේ පටික්කුල සංඥාව ආලෝක සංඥාව අන්නේ ටික අංගුත්තනිකා චතුක්කනිපාතේ සඳහන් වෙනවා මේවා විශේෂයෙන්ම ආගමානුකූල බෞද්ධයාට වැදගත් නැති වුණාට භාවනා කරන එක නම් මේව ගැන ටික ටික සැලකිලිමත් වෙන්න වෙනවා. ආශාස ප්‍රසා ආශාතෝ ප්‍රසාස කිරීමේදී එහි මුලමෙදාක බලන්නේ කෙසේද පැහැදිලි කර දෙන්නේ මම මේක ඉල්ලා සිටිනවා. ඒ මුලමෙදාක බලන්නේ නැතුව ආශාස ප්‍රසවාස කිරීමේදී Tamanට වැටහෙන තැන විස්තර කරන්න පුළුවන් නම් එතන ඉඳලා කියලා දෙන්න පුළුවන් මුලමෙදාක බලන්නේ කොහොමද කියලා. ඒ නිසා යම් කිසි අත්දැකීමක් ඇති කෙනෙකුට තමයි ඊගාවට යන්නේ එකට ඒ අත්දැකීම හරහා පෙන්ලා දෙන්න පුළුවන් නැත්නම් මුළුමැදක බලන්න කියලා මට වචන නම් පාවිච්චි කරන්න පුළුවන් තේරෙන්නේ නැහැ. ඒ නිසා කාට හරි මේ ප්‍රශ්නේ ඇත්තටම දැනගන්න ඕන නම් දැනට ආස්වාද ප්‍රසවාසය වැටෙන ආකාරය පොඩ්ඩක් කියන්න තරම් කාරුණික වෙන්න. එතකොට මට පුළුවන් ඒකට උත්තරේ මත ඉඳලා ඒ හරහා මේ මුළුමැදක බැලීමට යන්න එහෙම නැතුව කෙලිම අහසේ චිත්‍රන් දින්න අමාරුයි. සක්මන් කිරීමේදී හතරට කඩාගෙන කරනවා නම් එකිනෙක හැපෙනේකින් තොරව සක්මන් කළ හැකි එකවරකට හතර දිනක සක්මන් කළ හැකි විට හැකි එවිට කීප දිනක සක්මන් කරන අවස්ථාවේ මේම ක්‍රමයේ ප්‍රයෝජන නොවේ මේ මම හිතනවා මේ ලනුපැතුලේ සක්මනක් කරන වෙන්නද කියන ඇති කරුණාකරලා පල්ලයට බහින්න එක්කෙනෙක්ව සක්මන් කරන්න එපා මේක ඉවරයි මෙච්චර ලස්සන පායන වෙලාවේ උදා පල්ලෙහාට යන නිසා මේක බෙදා ගන්න බැරුව තව හතරට බෙදානවා ඒ වෙරළු ගෙඩි අටකටකට කඩාගෙන දෙයිකටුන්ටත් එක කොටසක් තබාගෙන හිටිය අපි සහෝදරයන් වාගේ දැන් මේ මේක බෙදා ගන්න බැරුව මට නීති දාන්න එනවා. කරුණා කරලා අපත දරපු ගාවලා බහින්න පල්ලෙහාට මහල ලක්මන් කරන්න ඔය නිකන් බාල වෙන්න හදන්න එපා. කර්මී ස්වාමීන් වහන්සේ හිත මනස විඥානයේ බොහෝ විට එකක් ලෙස හැඳින්වෙන්නේ වෙනසක් ඇති බව පෙනේ. හිත හිතක් උපද්දවයි ඒ ඔස්සේ සංස්කාර කිරීමම මනසේ කාර්යයයි. ඒවා ඒ ආකාරයට බැස ගැනීම විඥානයයි. ප්‍රශ්නේ වර නැගීමේ නිවැරදි උනාදයි සිටී. පහදා විස්තර කර දෙන්නේ හිත මනස විඥාණය මේව ඇත්තටම එකම ක්‍රියාවලියක ජවනිකා කීපයක් කියලා කියන්න පුළුවන් කියන එකයි මේ ගැන ටිකක් විස්තර කරපුවා එහෙම් පිටික ඥානශේ ස්වාමීන් වහන්සේගේ හිත සහ රහතන් වහන්සේට මොකද්ද කියන පොතේ විස්තර කරනවා ඒකේ තියෙනවා මනෝ මන චිත්ත විඥාන මන මන විඥානේ මනෝ විඥානේ ඊගාට චිත්ත මෙන්න මේ විදිහේ පෙළ නැගිලක් තියෙන්නේ මන විඥානේ තමයි මනෝ විඥානේ පාටපත් වෙන්නේ මනෝ විඥානේ කෙලසුණාට පස්සේ වගේ තත්ත්වයක් තමයි චිත්ත තත්ත්වය කියලා තියෙන්නේ ඒ තුනම විඥානයේ කියන විශේෂණ පදේ දාපුවා මන විඥාන මනෝ විඥාන චිත්ත කියන මට්ටමට ගන්න පුළුවන් කියලා පෙන්ලා දීලා තියෙන නමුත් සාමාන්‍ය අටුවාව කියනවා මේ තුනම සාමාන්‍ය සමාන වචන විදිහට ගන්න පුළුවන් කියලා. ඉතින් මේකේ ක්‍රියාක් ප්‍රතිපාදයේ පෙන්වන්න උත්සාහ කරලා තිනවා හිත හිතක් උපද්දවයි නෑ. හිත හිතවිලි උපද්දවයි කියන එක ඇත්ත. හිතට හිතක් උපද්දවන්න බෑ. ඒක මේ ලෝකේ තියෙන කිසිම දෙයකට කරන්න බෑ. තමන්න තමන් නිබදවන්න බෑ. තමන්න පුළුවන් විනය කරන්න පුළුවන්. ඒකට හිතට හිතවිලි උපද්දවයි. යෝසේ සංස්කාර කිරීමට කිරීමම මානසික කාර්යයයි. එතකොට ඒ සංස්කාර කියලා කියන්නේ හිත්ති පිළි වලට කියන නමක්. එතකොට මනෝ මනවිඤ්ඤා මනෝ විඥානේ තමයි මානසික කාර්යය කියලා සඳහන් කරලා තිනවා. ඒ ඒවා ඒ ආකාරයට බැස ගැනීම විඥානයයි. එතකොට විඥාණයෙන් කරන්නේ මේ දේවල් මේ මේ ශ්‍රද්ධාව මේ වීර්ය මේ සත්‍ය සමාධි කියලා වෙන් වෙන් වශයෙන් දැන ගැනීම මේ කුසල් මේ අකුසල් මේ හරි මේ වැරදි කියලා දැනගැනීමේ කෘත්‍යය තමයි මේ විඥානයේ විස්තර වශයෙන් දැනගන්නවා කියන එකයි විඥානය කියන එකෙන් අදහස් කරන්නේ හිත කියන්නේ ඒකම තමයි. ඒක නිසා මේක මේ උත්තරේ ගැන එච්චර කලබල වෙන්නේ නැතුව Tamanට වැටෙන ආකාරයට ඒකම පරිේශණය කරමින් එහෙම නැත්නම් පරීක්ෂාවට ලක් කරමින් විමසුම්නවට ලක් කරමින් දිගට යනකොට කෙරෙන්න ඕනේ දේ මූලධර්මික ඕක විතත් කෙරෙන්න ඕනේ දේ සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ වැඩේ සාමාන්‍ය ප්‍රතිපදාවෙන් බලනකොට වෙන්නේ තියෙන්නේ සතිය හරහා තමයි මේ තෙල්ලම් ඔක්කොම පෙන්වන්න හදන්නේ. සතියට තමයි අලල දෙන. සතිය කියන්නේ ඇත්තටම හිතේ දරුවෙක් නැත්නම් චෛතසිකයක්. අතේ චෛතසිකය හරහා තමයි මේ අනිකුත් චෛතසිකත් හිතත් ඒ හිත මන විඥානයේදලා මනෝ විඥානට මනෝ විඥානයේ චිත්ත tattweට වෙනස් වෙන හැටි පිළිබඳවත් යම් ප්‍රමාණයකට දුරස්ත බැල්මකින් පිටේ ඉඳලා ජවනි කාමර දිහා බලන ටෙලිවිෂන් කැමරාවක් වගේ සත්‍ය හරහා තමයි විස්තර කරන්න හදලා තියෙන නිසා ඒක වැදගත් නැහැ කියලා කියන්නත් බෑ. නමුත් ඒක එච්චරම අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි භාවනාව සඳහා. නමුත් භාවනා කරන්න යනකොට මේ වගේ මේවා පිළිබඳ විෂදතා පිටිසිදු වීම ඇති වෙනවා. විනිශ්චයකට පෙළඹෙන්න එපා. මම ওই බුරුමේ ඉන්නකොට ඒ පඬිස්සංශ කිව්වේ මේක බුද්ධ විෂය. මේක සාමාන්‍ය ශ්‍රාවක විෂයවත් කිනකෙනුට අල්ලන්න බෑ. චිත්ත විෂය බුද්ධ විෂය. ඒ නිසා අපි පොඩ්ඩක් පමා වෙන්න වෙනවා මෛත්‍රී බුදු ආමරෝ එනකම්. ආවට පස්සේ නම් දාලා කේශේ කාර්ය වැඩි කියලා පොඩ්ඩක් අහගත්ත හැකි ඉස්තිරවම. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යාමේදී හිත භාවනා අරමුණ තුරට කීතා බැස ඉන්පසුම අරමුණ නොදැනී ගොස් හිත සැහැල්ලුවේ. ශරීරයේද සැහැල්ලු බවක් දැනේ. මේ අවස්ථාවේදී දෙයත් භව දෙයත් භාවනා කරද්දී තබාගෙන සිටි ආකාරයෙන් වෙනස් වේ. ඒ අත්ල දෙපැත්තේ වී දිගහැරේ. නැවත ටික වේලාවකින් භාවනා ආරම්භක සිචුමුකල විට දෙයත් පෙර පරිදිම සකස් වේ. මේ මට අවශ්‍ය ආකාරයට පාලනය කළ නොහැකි අතර හිත මගින් හිම தත්ත්වේ නිරීක්ෂණය කිරීම පමණක් කලකට මේ භාවනා ඉදිරියට කරගෙන යන ආකාරයේ මට භාවනා ඉදිරියට කරගෙන යන ආකාරයේ පහදා දෙන්න. ඉතින් මේ විස්තර කරලා තියෙන විදිය හරි. හරිනම් මේම මේ යන්න දෙන එකයි කියන්නේ මේක මෙතන සැක කරන්න එපා. මේක ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ මෙන්න මේ වාක්‍ය මත මට අවශ්‍ය ආකාරයට පාලනය කරන නොහැකි කියන එකයි ප්‍රශ්නේ. ඉතින් අපේ අනාත්මය කියලා කියන්නේ Tamanda ආණ්ඩු මට්ටු කරන්න බෑ. මට මේක පාලනය කරගන්න බෑ කියලා වටහා ගන්න එක තමයි. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට නිසින්ින්ද වෙන්න දෙන්නේ. ඒක තමයි භාවනා දියුණුව සඳහා අවශ්‍ය වී අවශ්‍ය කරන අනුග්‍රහය කියලා මතක් කරන්න පුළුවන්. ගරුතර ස්වාමීන් වහන්සේ පූර්ව කෘත්‍ය සතර කමඨාන් වැඩිම භාවනා පටන් ගැනීමට පෙර කිරීම ගැන ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට සලස්වොත් යහපති. මේ සම්බන්ධව මම කියන මම දීපු මූලික උපදේශ ටික ටික භාවනා කරගෙන යනකොට ආනාපාන සතිය වැඩෙනවද නැද්ද කිව්වොත් මට හරි ලේසියි කියලා දෙන්න මේ ප්‍රශ්නට උත්තරේ. දීලා තියෙන උපදේශ ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි මේ උපදේශ වලට යන්න. කාට හරි දැනගන්න ඕනේ දැනගන්න මේක දැනගන්න ඕනේ නම් මට සම්බන්ධීකරණය පෙන්වන්න පුළුවන් මේ ප්‍රශ්නදී වගේ මම පටන් ගන්න දවසේ උපදෙස් ටිකක් දුන්නා. ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීමේ අපහසුකමක් හෝ ඒ උපදෙස් ක්‍රියාත්මක කිරීමේ අඩපාඩුවක් තියෙනවා අපි මේකට යන්න පුළුවන්. මූලධර්ම වශයෙන්ම නම් කතා කරන්න එපා. එතකොට අපි මේ ප්‍රැක්ටිකෙන් පිටපයින්. ඒ උපදෙස් ක්‍රියාත්මක කරන්න බැරුව පූර්ව කෘත්‍ය හරහා එන්න පහසුකමක් තියෙනවා කියලා දැනෙන්න නම් මට දැනගන්න ඕනේ දැනට දීප උපදේශ මත කරගෙන යනකොට මොකද වෙන්නේ? කොයි වගේ තැනකද ඉන්නේ කියලා. එතකොට මට හරි ලේසි හිතනilla සම්බන්ධතාවය පෙන්නලා දෙන නිසා කාට හරි මේ ප්‍රශ්නේ දඟපෙන්නන්න මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නෙට මට ගුණ තොරතුරු ගන්න පළවෙනි දවසේදී උපදේශ පන්ති අනුව භාවනා කරන මොකද්ද වෙන්නේ කියන එක පොඩ්ඩක් ඉදිරිපත් කරන්න කැමති නම් අපිට මේ වෙලාවේදීම ටිකක් දුරට යන්න පුළුවන්. දෙවෙනි කොටස සති සම්පජාඤ්ඤේ සතිය සහ නුවණ යොදන හැටි ආනාපාන සතිය ඒසා සක්මනදී යොදා ගන්න හැටි විස්තර කර දෙන්න. ඉතින් මේක මම කියන නැවතත් මූලික මම කරපු දේශනය අහුම්කම් දෙන්නේ. ඒකට මම පැයක් අරගෙන තිනවා සතිය සම්පජන්‍ය යොදන හැටි. ඊයේත් මතක් කරා මේ සතිය යොදනකොට අසතියත් එක්ක සම්බන්ධ කරන කන්න හැටි. ඉතින් නැවතත් නැවතත් සති සම්පජන්‍යයට ආයශරයක් කොහොමද කරන්න කියලා අහනකොට හොඳ වෙලාවට වාර්තාගත වෙලා තිනවා කාට හරි අවශ්‍ය නම් එහෙම නැත්නම් ඒ ඊයන මහත්තයා ගා තින ඒක ලිඛිත කොලයක් භාවනා කරන්නේ කොහොමද කියන මූලික උපදේශ ඒ ටික නැවත කරුණා කරලා අහන්න නැත්තම් වෙන්නේ අපිට අලුත් මාතෘකාවට යන්න වෙන්නේ අපි ඒ කියූප එකම නැවත නැවත සුද්ධ කරන්න වෙනවා ඉතින් එතකොට වෙන්නේ අර මේ උනන්දුව බහිනවා අලුතෙන් කියලා වගේ නෙවෙන්නේ එකම දේ නැවත නැවත කියනකොට උනන්දු වෙන්නේ නැහැ ඒ නිසා පළවෙනි කොටස සඳහන් මම කියනවා ඒ උපදේශ පන්තිය බලලා භාවනා කරලා තමන්ට ඇතිවිචි තත්වේ කිව්වොත් අපිට ප්‍රායෝගිකව සලකා බලන්න පුළුවන් මේ උපදේශ වැඩ කරනවද එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් හරහා ප්‍රශ්න විදියට පූර්ව කෘත්‍ය හරහා හතරකමට අන්හලා යන්න පාරක්. මේ දෙක නැතුව හරි අමාරුයි මට පිළිතුරු කොනු කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාන්දර 4:00 ට පමණ කිරි එකක් බීමේ ශීලයේ අපිරිසුදු වේද මේකෙදී අපේ අපේ මේ පිළිගන්න ක්‍රමයේ හැටියට හයින් පස්සේ තමයි ආහාර ගැනීමේ කිරි වැටෙන්නේ ආහාරවල. මේකෙදී පොඩ්ඩක් සුද්ධ කරනවා නම් ප්‍රශ්නේ හරියට විසඳලා නැහැ මේ කිරි සෝයා කිරි නම් සමහර අය කියනවා කැමති කියලා. මම ඒ කියන්නේ අපත්‍තිකර වෙන්නේ නැහැ කියලා. එහෙනම් තන ක්‍රීමර් එක තියෙනවා නන් ඩේරි ක්‍රීමර් එක ඒක කෝපියට දාලා බීම කිරි කිරි කෝපි වගේ තමයි පේන්නේ. නමුත් ඒක කිරි නෙමෙයි. ඒක මේ එලකිරි වලින් හදප එකක් නෙමෙයි. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නමුත් එලකිරි නම් සඳහන් කරන්නේ මේකේ අපිරිසුදු වෙනවා කියන එක තමයි දැනට මේ අපි පිළි අර ගන්න තියෙන අරණ්‍ය සම්ප්‍රදාය. ගරුතර ස්වාමීන් වහන්සේ මා භාවනාවට ඉඳගත්තන සිට විනාඩි කිහිපයකින් එම භාෂා ප්‍රසවාසය හොඳින් දැනෙන්න පටන් ගන්නවා. ආරමුණට හිත යොමු කර ආනාපානේ පරීක්ෂා කිරීම හඳුනා පරීක්ෂාකාරීව හඳුනා ගතිමි. බාහිර ආරමුණු වලින් තොරව කය සංගරූපසෝ විනාඩි කිහිපයකින් බාහිර හිතවිලියේ ඒවා අතීත අනාගත වශයෙන් වෙන් කර හඳුනා ගන්නටත් අතෝරක් නැතුව හිතවිලියේ නැවත නැවතත් ආනාපාන ආරමුණට හිත යෙදුවොත් මේ බාහිර හිතවිලි නිසා භාවනාවට බාධා සිදුවේ. ගරු ස්වාමීන් වහන්සේ මා නිවැරදිව නිවැරදි මගක ගමන් කරයිද පැහැදිලි කර දෙන්න. මේ දීලා තියෙන තොරතුරු මතින් පොඩ්ඩක් තව විස්තර කළ බැලුවොත් පේන්නේ ඉස්සලා ආනාපානෙට ගිහිල්ලා ආනාපාන යම්කිසි ප්‍රමාණයක විනාඩි කිහිපයක් ගත කළා තිබිලා තියෙනවා. ඊට පස්සේ බාහිර හේතුවිලි එන්න පටන් ගන්න තියෙනවා. ඒවා පිළිබඳව ඒකේ අතීතනාගතපතිය අවබෝධ කරගෙන හඳුනාගෙන හිටියත් නැවත නැවත හිතවිලි එනවා කියන එක තමයි මේකේ ප්‍රශ්නේ සාරය වශයෙන් පෙන්වන්නේ. ඒක නිසා පැහැදිලිව පේනවා පටන් ගන්න තැන පිරිසිදුයි කියලා. ඒ කියන්නේ මූල කර්මත්තන් හිත තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් වුණාට පස්සේ සාමාන්‍ය යෝගාවචරයක් බලාපොරොත්තු නිහිත හිතවිලි වලින් තොරව වේදනා ශබ්ද වලින් තොර පැහැදිලි ගමනක් නමුත් සිද්ධ වෙලා තියෙන්නේ හිතවිලි බහුල වෙන්න පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ ඒ හිතවිලි පිළිබඳව පැත්තකටලා නිරීක්ෂණය කළත් හිතවිලි ප්‍රමාණය බහුල වෙලා ඒ අතරමැද ආනාපානයට අරමුණට හිත යෙදෙව්වත් මේ බාහිර හිතවිලි නිසා භාවනාවට බාධා සිදුවේ. ඒකත් තොරතුරක් වෙනවා. ඒ කියන්නේ මේ හිතවිලි තියෙද්දි තරමකට යන්න පුළුවන් ගතියක් අමෝරාවෙන් හෝ හිතවිලි හරහා හෝ ඒකත් අත්දකලා තියෙනවා මේ උත්සාහ කරලා තියෙනවා සාර්ථක වෙලා තියෙනවා. ඉතින් එතකොට මෙහෙම ප්‍රශ්නයක් තමයිගෙන් නගන්න හිතවිලි වෙන්නේ හිතවිල්ලක් නැත්නම් හිතවිලි ධාරාවක් එන්න ඉස්සෙල්ලා තානාපානේ නම් ඒ හිතවිලි දඟලලා ඉවරනට පස්සෙත් ඉවර වෙන්නේ තානාපානේ නම් කොච්චර කිව්වත් භාවනාවට බාධා වෙන්නේ නැහැ කියන එක හිතා ගන්න. එච්චර ඒකට ගන්න තියෙන ආත්ම විශ්වාසයේ මේ හිචිලෙන්ට ඉස්සලා තිබුණ මූල කර්මස්ථානං හිචිල ගියාට පස්සෙත් එන්නේ මූල කර්මස්ථානෙත් නම් කාලේ නාස්තිමක් වෙලා තිබුණාට භාවනාවට බාධා වෙලා නැහැ. ඒ නිසා ඒ හිචිලි ගණන් ගන්න එපා කරදරයක් විදියට. නැවත නැවතත් එන්න කියන්නේ. ඇත්ති තරම් ඔයාට එන්න මම ඒ අතරමැද පුළු පුළුවන් වෙලාවේ ආනාපානට හිත දානවා කියන එකයි කියන්නේ. එතකොට හිචිලි වලට උඹස් බයක් ඇති කරගන්නේ. මේ දීලා තියෙන තොරතුරු හැටියට මට හිතෙනවා මම මං තෝරුම් ගන්න මට කරුණු ඇති කියලා මං ඒ එළමෙන නිගමනයකට යම් වෙලාවකට ආනාපානෙට එනවා ආනාපානිය ආවට පස්සේ හිතවිලි වගේක් එනවා ඒ හිතවිලි තියෙද්දිත් ඕනේ නම් නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් එතකොට පණ ගන්නෙත් හිතවිලි පටන් ගන්න ඉස්සලත් මූල කර්මස්ථානයේ හිතවිලි පස්සෙත් මූල කර්මස්ථානයේ නම් මේ පරි මෙන්න මේ වාක්‍ය අයින්කරනද භාවනාවට බාධා සිදු වෙයි කියන එක මූල ධර්මානුකූලව ගුරුවර කියන මතයක් තමයි මුලයි අගයි දෙක මූල කර්මන්ත නම් බාධා වෙන්නේ නැහැ. එවනම් ඒ හිතවිලි මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා හිතවිල්ලට යන්න දෙන්න කියනවා. මේක විස්තර කිරීමේදී කියනවා අහසේ කොච්චර වලාකුළු ගියත් කවදාකවත් අහස කෙලසන්න පුළුවන් ගතියක් වලාකුළු වල නැහැ. බලාකුළු කියලා කියන්නේ අහසත් එක බලන්න උඟාක් ළඟ තියෙන එකක්. අහස කළු වලාකුළු ගියා සුදු වලාකුළු ගියත් අහස කෙලසෙන්නේ ඒ නිසා මේ හිතවිලි කියන්නේ වලාකුළු වගේ જાතියක්. ඒව එන්නේ යණ්ඩයි. ඒකේ ඉන්නේ කවුරුත් කෙලසන්න නෙමෙයි. කෙලසෙන්නේ හිතවිලි වලින් කෙලසෙනවා කියන හිත නිසා. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. ඒතර සද්දත් එයි බටනලාවකින් මේ පැත්තේ හුලඟක් ඇවිල්ලා එහා පැත්තේ සංගීතයක් පිට වෙනවා වගේ බටනලාව හිස්. මෙහෙන් එන සද්දේ සංගීතයක් වගේ පිටේ වගේ Taman හරහා සද්ද ඇවිල්ලා යයි. මේ කණින් ආව ඒ කණින් යයි. වේදනත් එයි මේ පැත්තෙන් එයි ඒ පැත්තේ යයි. තමන්න තියෙන මේ අතරමැද හැකිතාක් දොරට මූල කර්මස්ථාන සම්බන්ධ වෙන්න මේවා පිට වෙන්න පිට වෙන්න ඇතුලේ පිරිසිදුවක් වෙන බව විතරක් මතක තියාගන්න. මේ හිතීරිය වලින් වෙන්නේ ඇතුළත තිබිච්ච ආතතිගත වෙලා තියෙන ආවේග පිට වෙන එක. ඒ හිතීරිය දිහා බලා ඉන්නකොට කියත හැකි මෙයා මේවා තමයි මගේ බරමල්ලේ තිබුණු දේවල් සංසාරයෙන් ගෙනාවු බරමල දැන් ලීලි යනවා. ඒ කියනවා දිගට ගලන වතුර පාරකට පොල්තෙල් පාංගඩයක් ගෑවෙන්න එල්ලලා තිබ්බොත් දිගට තෙල් මායමක් ගන්න පටන් ගන්නවා. යන යන වතුර පාර දිගේ තෙල් මායමක් යනවා. යන්න යන්න පේනව එකන කවදාත් ඉවර වෙන්නේ නැහැ. නමුත් වෙන්නේ මොකද්ද අර පොල් තෙල් පාංකඩේ එන්නේ එන්නේ එන්නේ තෙල් ගෙවෙන එක තමයි වෙන්නේ. තියා පුළුවන් තරම් හිතවිවට එන්න දෙන්න. මේ වගේ අන්තර්ගතය බලන්න යන්නත් එපා. හරි වැරදි කියලා ගන්නත් එපා. යන්තම් ඒකට පිට නිසින්ින්ද පිට වෙන්න ඉඩ දෙලා හම්බුණා කියලා පිට වෙන්න දෙන එකයි තියෙන්නේ. ඔක ඇතුළට ගියා නම් තමයි මානසික රෝග හිටින්නේ. එතකොට යනකොට කැටි ගහනවා පිළිකාවක් වගේ ඊට පස්සේ අයින් කරගන්න බැරි වෙනවා. අර වගේ දිය කරලා පිට කරන්න ගියාම කිසි කරදර නැහැ. පුළුවන් තරම් පිට වෙන්න දෙන්න. පිට වෙච්ච දවසේ ඒ හිතවිලි වලින් කී හැකි මමයා කියන්නේ කවුද කියලා. ඒ හිතවිලි සුද්ධ වශයෙන්ම Tamange ආත්මේ ආත්මේ කියන වචන අපි පාවිච්චි කරන්නේ මගේ හැංගිච්ච ස්වභාවය. නියම මමයා පෙන්නවා. එනිසා පැත්තකට වෙලා ඒක ඔය මේ ඌණියන් කපනකොට අනම්මනම් කරනකොට යකා පිට කරලා හරිනවා. යන්න දෙන්නේ ඔය ටික නටවලා තියාන ඉඳලා අනම්මනම් කරලා තමයි පිට කරන්නේ මොකද කියලා අහගන්න ඕගේ. එලා පැත්ත පලාතේ ඉන්න දෙන්නේ නැතුව එළවල දැම්මට පස්සේ ඉවරයි. ඒ වගේ පිට වෙන දෙන්න හම් වෙන්නේ කලාතුරකින් ජීවිතේක ඒ පිට වෙන එකෙන් Tamanda කවුද කියලා දැනගත හැකි එකම දේ ඒ වගේ භාවනා හිත කෙලසෙනවා කියන එක අදහන් නැතුව හිතවිලි කොච්චරම ආව බාධා කරන්න හැදුවත් මට ආනපානට යන්න පුළුවන් නේ. මම ආනාපානිය අදහනවා. හිතවිලි පළච්චාවයි කියලා ඉන්න එකයි තියෙන්නේ. ආනාපාන සති භාවනා වැඩිමේදී ආධුනිකයෙක් වශයෙන් නිතර හිතට නොයෙක් හිතවිලි ගලා එන විට වේගයෙන් ආශස් ප්‍රසවාස කිරීමෙන් මේ හිතවිලි වීම වළක්වා ගන්න තිබේ. මේ සුදුසුද කියා කරනාන උපදේශක් බලාපොරොත්තු වෙමි. ඇත්තම කරන එකනකටත් ඇති අදහසක් මේ ක්‍රමේ සාර්ථකද නැද්ද කියලා ඒ වෙනුවට මේකමත් කරන්න හරිනම් නමුත් මම යෝජනා කරනවා හයියෙන් හුස්ම ගන්නවා වෙනුවට හයියෙන් මෙනෙහි කරන්න. ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා කියලා ආශ්වාසය පුරාවට ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා ළඟ ළඟ මෙනෙහි කරනවා. ප්‍රශ්වාසය පුරාවට මෙනෙහි කරනවා. එතකොටත් හිතවිලි එන්නේ. එහෙම නැත්නම් ඒ හයියෙන් හුස්ම ගන්න එක නා හුස්ම ගන්න ගියාම ළඟ ඉන්න කෙනායින් අහන්න මේ මම මෙහෙම කරනකොට ඔයාට භවනාට බාධායිද කියලා. ඒකයි දැනගන්න තියෙන්නේ. නැත්තම් පිටිලිය ගන්න බස බස ගන්න ගත්තාම ළඟ ඉන්න මනුස්සයෙක් හොන්න මොත්‍රයක් එහෙම දාලා තිබ්බොත් කොණ්ඩේ ගල ගලවලා අදිනවා නාසෙට. අපාරු ලාවට කොණ්ඩ මොත්‍ර දාගෙන ඉන්නවානේ බන් එකක් තියලා බන් එක ගලවලා යනවා මේ හුස්ම අදින තාලෙට. ඒකට අල්ලපු ගෙදර එක්ක නයි තමයි අහන්න වෙන්නේ භවනා සාර්ථකද නැද්ද කියන එක. ඊට වැඩි ටිකක් ලේසි මේ ළඟ ළඟ මෙනෙහි කරන එක. ගරු ස්වාමීන් වහන්සේ මම ඊයේ දහම් දහම් කියන එක මහා ප්‍රාණ දයන් නෙමෙයි නිකන් දයන් නෙමෙයි කියලා තියෙන මහා ප්‍රාණ දයන් නේ දහම් ගැටළු වාරදී කරන ලද සාකච්ඡාව ඇසුරිනි. බුදු පියාණන් වහන්සේ දාරුචීරයට ඔබ එතන නැත, මෙතනත් නැත, මෙහිත් නැත, අතරමැදිත් නැත යනුවෙන් දේශනා කර ඇති බව අසායත කරුණාකර මේ පහදා දෙමින් ඉලා සිටිමි. මේක සරුවෙන් සඳහන් කර තියෙන්නේ අන්ත දෙක අතරලා මැදගන්න අන්ත දෙක අතරීම සඳහා ඊට පස්සේ මැදත් අතරින්නේ. ඒක තමයි නිවන ලබනවා කියන්නේ. මේකට උදාහරණයක් වශයෙන් කියනවනම් ආස්වාද ප්‍රසවාස දෙක හුතුවට තේරුම් අරගන්න. එතකොට ආස්වාද ප්‍රසවාස දෙක මැද අල්ලන්න පුළුවන්. ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන. ඊට පස්සේ ප්‍රසවාසයෙන් ආස්වාසයට මාරු වෙන තැන. ඊට පස්සේ හුඟක් වෙලා ගියාට පස්සේ ආස්වාස ප්‍රසවාස දෙක නැතුව අර මැද එක්ක සුත්‍රිණී උන්චිලාවක් නතර වෙනකොට තියෙන චලනයක් වගේ. ඉතින් චලනයක් නැති ගතිය තේරෙයි. ඊට පස්සේ ඒකවත් මගේ කියා ගන්න නැතුව ඒකවත් මම කියා ගන්න නැතුව ඒකවත් මගේ ආත්මය කරගන්න නැතුව ඒකටවත් ඇලීමක් ඇති කරගන්න නැතුව ඉන්න වෙනකොට ඉතින් යනවා හිත බොහොම ඇතුළු ගැඹුරකට. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයේ නෙමෙයි අපි නිවන කියන්නේ. ආශ්වාස ප්‍රශ්වාස දෙක අඳුනගෙන ඒක සංසිද්ධීමේ මැද තියෙන ආශ්වාසෙන් ප්‍රශ්වාසයට මාරු වෙන තැන අල්ලගන්න. ප්‍රශ්වාසෙන් ආශ්වාසෙන් තැන මාරු වෙන තැන නැත්තම් නොදැනෙන තැනට යනවා. නොදැනෙන තැන ගිහලා ඒකත් මම කියාගන්න තුව මගේ කියාගන්න තුව ඒක දිහා පිටකෙනෙක් එකක් දිහා භාගයේ බලන ඉන්නකොට එතනත් නැහැ මෙතනත් නැහැ අතරමැදත් නැහැ කියලා මේ කියන එක නිකන් දල වශයෙන් ඒ වගේ තමයි මතක් කරන්න තියෙන්නේ. ඒ ਸਰවචනාංශයේ මේ පින්නපාත වයින්නකොට මිනිසෙක් උණගස් හතක් එක උඩ එක බැඳලා උණගස් උඩ කඳ කෙලින් කරගෙන සමබර කරන්න සර්කස් එකක් වෙන්නේ. මිනිසයා බෞද්ධ නිසා මිනිසයා යන ගමන් උඩ ඉඳගෙන කනුව උඩ ඉඳගෙන බැලන්ස් කරගෙන උඩ ඉඳගෙන සර්වඥාන්සේට වන්දනා කරනවා මේ බැලන්ස් එක කඩා ගන්නට. ඒක සර්වඥාන්සේ කියන මිනිසයාට උඹ දැන් මුල හරිය උඹ මිදිලා තියෙන්නේ. පිටිපස්සත් මිදලා තියෙන්නේ පුළුවන් නම් මැද මිදපන් කියලා. ඉස්සරහ පැත්තත් මිදිලා තියෙන්නේ පස්සත් මිදිලා තියෙන්නේ පුළුවන් නම් මැද පිටපන් මුදවපන් කියනකොට එතන උඩ දෙකන රහත් වෙනවා. මෙහෙම ඉඳගෙන මුණගාස් හත උඩ ඉඳදී රහත් වෙලා පැනලා ඇවිල්ලා බුදුහාමට කැවිලා කකුල් දෙක අල්ලලා බඳිනවා. ඒ කියන්නේ අතනත් නැහැ මෙතනත් නැහැ මැදත් නැහැ. ඉතින් අල්ලපුවත්තත් නැහැ පය කහපුවත්තත් නැහැ කියලා අපි සාමාන්‍යයෙන් තියෙන්නේ. මේ සාමාන්‍ය ජීවිත නම් මල කලබ ගැනීමක් ඕක. රහත් වෙනුනේ කියන්නේ ඒ අන්ත දෙක තේරුම් අරගන්න ඒ දෙක මැදට යන්නේ කියලා මැද අල්ලන්නත් එපා. ඔබ වහන්සේ සිංහලට නගා ඇති පොතක මෙවැන්නක් තිබුණේ. මේ මට වැටුණු ආයතනයේ ගුරුමේ සාදු ස්වාමීන් වහන්සේගේ යමෙක් සීලේ සමාදන් වීම සීලේ නිසිලස ආරක්ෂා නොකරුවොත් හරියාකාරව භාවනා සහ ධර්මයේ පිටුන බවයි. ඉතින් මේකේ තියෙන සීලයක් සමාදන් වෙලා සීලය රකින්නේ නැත්නම් වැරදි දෙකක් වෙනවා. එකක් සීලයට නිකරු වෙනවා අනිතික බුදුහාමුදුරට නිග්‍රහ කරනවා. බුදුජානනාංශයේ පණවලක් ධර්මයක් කැඩුවොත් නීතිය පණවලේ කරන නිග්‍රහයක් වෙනවා. සීලය කැඩීමේ වෙනම නිග්‍රහයක් වෙනවා. ඒ කියන්නේ යාට ඒ විපිලිසර භාවයක් ඇති කරන නිසා භාවනාවක් කියලා කියන්නේ හිතේ අභිපටිසාරිකම සීලය කැඩුවොත් සමාජ නීති උල්ලංඝනය කිරීමේ කර්ම රැසීම වෙනවා. සීලයක් කියලා කියන්නේ සදාචාර ධර්මයක්නේ. ඊට පස්සේ ශික්ෂා පදයක් නම් ඒක බුදුරජාණන් වහන්සේගේ කටවචනය. ඒකට විරුද්ධ වෙන නිසා බුදුහාමුදුරන් විරුද්ධ යamak වෙනවා. ඒ නිසා යාට හිත දෙස් දෙන්න ගන්නවා. භාවනා හරියන්නේ නැති වෙන ඉතින් අනිත් එක කාරණා මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. කොච්චර දෝ භාවනා කරනවා කොච්චර දෝ සප්පාය කරනවා සලසලා දෙනවා ගුරුවරුත් හොයා ගන්නවා හොඳ තැනුත් හම්බ වෙනවා හොඳ උපදේශුත් ලැබෙනවා මොකද හරියන්නේ මොකද හේතුව ඒ අර ඔපරේෂන් තියටර් එකේම විස බීජ තියෙනවනම් ඔපරේෂන් කරන්න කරන්න කරන්න ඒ කරන ඔපරේෂන් තියදී තව විස බීජ පොවයි. තියටර් එක පිරිසිදු නැහැ. අන්න ඒ වගේ තමයි ඒ සීලය පිළිබඳව සැලකිල්ල නැති වුණොත් නිකන් හරියට මේ ගොමසයිට වාදනයකට කිරි දෝනවා වගේ කොච්චර කිරි දිවත් තෝරන දෝන කිරි පිහිර ගොමත් එක කලවම් වෙන නිසා කෙලසෙනවා. ඒ වාදනය හොඳව පිරිසිදු වෙන්න ඕනේ කිරි දෝන්න ඉස්සෙල්ලා. ගන්න ස්වාමීන් වහන්සේ මා ඊටාම ඇතකදී මහනෝ සිල් මාතාවක් මහනෝරදීනේ මගේ ATM කාඩ් එක කාඩ්පත ආරාමයේ අසලදී මාවදී මට අවස්ථාවක් සඳහා බෙහෙත් ගැනීමට උවොත් මග විඳවැනි කන්නාලස කිව්වා. ඉන්පසු මුදල් අත ගෑම හෝ පරිහරණය කළේ නැ නමුත් දින කිහිපයකදී ඇය කිව්වා ATM කාඩ් එක භාවිතා කරන අයට නොදන්න බවත් මගේ වියදම වියදම් ලියා තිබෙන බවත් මේ වැඩසටහනට මේ අතරමඟදී මේ අය සමග ගොස් ATM යන්ත්‍රයට කාඩ් එක දමා මුදල් ගන්න සටහන් කර ඒ සියලු දේ සිදු කර මුදල් එන විට ඇයට ගන්න කිව්වා කාඩ් එකක් ඇයගේ අතේම තිබුවා මුදල් එළුවේ නැහැ ඊට සිදුවීම අනුව මගේ ශීලයේ අපිරිසුදු වෙද්දයි කාර්නික පහදා දෙන්නේ අතර මේ ATM කාඩ් කින්ක මම දන්නේ නැහැ මම හිතනවා ඔය ක්‍රෙඩිට් කාඩ් සිස්ටම් එකක් තියෙන කෙසේ නමුත් දැනට තියෙන ක්‍රම හැටියට ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනවා කිව්වහම මුදල් පාවිච්චි කරනවට බොහෝම සමානයි. මේ ඒක නිසා මං ටිකක් සැර වැඩි වෙන්නේ නැති මේ සීලය අලුත් කරගන්නේ කොහොඳයි කියලා මං කියනවා. මේ තරම් දුරට ඒකට සම්බන්ධ වෙලා තියෙනවා නම් පැහැදිලිවම පරිසරයෙන් සාධකයක් මොකද්ද පරිසරයෙන් සහභාගී මේ උදව්වක් ලැබිලත් නැහැ. ඒ නිසා Tamanට මත දාන සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට මේ මේ මුදල් පිළිබඳව අයිතිය මේකට කියන්නේ සාදීය කියන වචනේ. සාදීය කියලා කියන්නේ කෙනෙක් ඇවිල්ලා මේකට නම් ඉච්ච සම්බන්ධ නැති වෙන්න පුළුවන්. කෙනෙක් ඇවිල්ලා මොනවද පිළිගන්නවා. පිළිගන්නකොට මොනවද කියලා අහන්නෝ කියලා කියනවා. ඒකේ මුදල් තියනවාද කැම තියනවාද කියලා අහන්න එපා. අහුවට පස්සේ නෑ මේකේ මුදල් තියනකොට තමයි නෑ නෑ මම පිළිගන්නේ නෑ කියලා මට කිය හැකියි. ඒකට ඒතිේටි කමක් නැහැ ස්වාමීන් වහන්සේ මම මෙතනින් කියලා යන්නම් කියලා එයා කියලා යනවා. නමුත් මේක මම හොඳයි කමක් නැහැ කියලා හිතින් හිතුවොත් මුදල් අත ගෑමකට අහු වෙනවා. ඒ හිතින් ඒක බාරගත්ත පමණින් ඒ කෙනා තියලා යනකොටම මම කමන්න තිබ්බට පස්සේ මට මන පැක් කරගන්න බැරි කියලා ඇතුලෙන් හිතනකොට හිතෙන් පිළිගන්න මට්ටමින් අහුවෙනවා. ඒක නිසා පැහැදිලිවම කියන්න ඕනේ ඒක මට කරදරයක් මට බෑ මේක කරන්න. මේක හරියට මේ විස බීජයක් මගේ ඇඟට දැම්මා වගේ කියන එක පැහැදිලිවම මතක් කරලා දෙන්න ඕනේ. සාදීය කියන වචන තියෙන හිතින් ඉවසනවා කියන එකයි සිංහලට දාලා තියෙන්නේ. මුදල් සම්බන්ධයේදී කියලා තියෙන හිතින් ඉවසුවත් මුදල් පරිහරණයට ලක් වෙන නිසා මේක මේ දසවිනි ශික්ෂාපදේ සමාදන් වෙච්ච අයට කැඩෙන සිල්පදයක්. ඒ නිසා අපි මේ නිසා නෝනේ අට සිල් මොනවයි සමාදන් කරවන්නේ. එතකොට ඕනම කෙනෙකුට ඒ තමන්ගේ මුදල් තමන්ගේ මනාපේ පරිදි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවල මට පන්සකයි ගියේ පාර ටිකදීම ඒ කටේ දස සිල්ම සමාදන් වෙන්න ඕනේ කිව්වා. ඉතින් මම කව දාසේ සමාදන් කරන්නම් දැන් පැවිදි වෙනවයි කියන ධර්මයට ආවට පස්සේ එහෙම නැත්නම් අඩදේ සමාදම් කරලා ඉන්න එක තමයි හොඳ කියලා ඒකට අකමැති වුණා මොකද සමහර තැන් වල එහෙම කරනවා කියලා මම ඒක කමන්නේ ඕන දැන කරගත්තවයි අපි ඉච්ඡිත නිගමනයක් කරන මුදල් අතාරින් ඊට පස්සේ අත ගන්න නැතුවම කියලා ඒ නිසා මේ කටයුත්තේදී මේ සම්බන්ධ වෙලා තියෙන හැටි බලනකොට සීලී පිරිසුදු කරගන්නේ කොහොඳයි ඒක කොහොමඩක්වත් මෙහි අපි සාමාන්‍ය රැත්තන කරන්නේ හැම සුමාන දෙකටම සැරයක් අලුතෙන් සීල් සමාදන් කරනවා. ඒ සීල් සමාදන් කරන එක පොඩි පොඩි ආපත්‍ති తీරණම් කරන්න. එහෙම නැති වුණොත් එහෙම සමහරලාට සිවුරු ගලවලා ආයෙත් සිවුරු පෙරවීමක් කරනවා. පෙළොකු ස්වාමීන් වහන්සේ ගෝලනමක් හිමින්දල් පරිහරණය නොකරන සංස්ථාවක වැඩ කරන නිසා පැවිදි වෙලා පස්සේ ලොකු ශාංශ ළඟට ඇවිල්ලා තිනවා මේ මේ වගේ පාපොච්චාරණයකට ඇවිල්ලා බලනකොට ලොකු සාංශික විනිශ්චය වෙලා තියෙන මුදල් පරිහරණය කරලා ඊට පස්සේ කිව්වලු සිවුර ගලවලා බෙඩ් ෂීට් එකක් ඇඳලා පැයක් අවුවේ ඉඳලා එන්නේ කියලා. කාටත් පේන්නේ මෙයා කසිවුරු ඇරලා අවුවේ පැයක් තියලා ගත්තේ කියලා අවුවේ පැයක් ඉඳලා එන්නේ කියලා ආයෙ සිල්ල බලන් කරවලු සිවුර කරවලා. ඒ කියන්නේ ටිකක් ඔක්කොත් අනින්න වෙන ක්‍රමයක් නැති නිසා කරන වැඩ. ඒ කියන්නේ මේ මුදල කියන එක ඔය කොච්චර කෙරුවක පිටිපස්ස විස එලවෙලව පහර දෙන විසගෝර සර්පෙක් වගේ. අපි අයින් කරන්න හැදුවට අයින් වෙන්නේ අනේ එන්න ඉපා එන්න අනේ යන්න කියලා කිව්වත් එයා ළඟට ඇවිල්ලා අනේ කමන්නේ කියන මොකද හිත යට කොහොමඩක්වත් කෑදරකම තියෙනවා. ඉතින් ඒක කොහෙන් හරි පටලවෙන නිසා බේරන්න බැරි දෙයක්. මේ මේ මගේ වචන හොඳට මම කතා කරන එක මනස ශිෂ්ටාචාරය ඇති කරගත්තු තුප්පහිම දෙකක් තමයි මේ කසාදේ සල්ලි කියන දෙක. මේකෙන් විතර දුක දෙන්නේ මනුස්සයාට කිසිම පිළිසෙනකට ප්‍රශ්නයක් නැහැ. උණ්ඩ සල්ලි නැහැ උණ්ඩ විවාහයක් නැහැ. කවදාකවත් දික්ක සාධනක් නැහැ. දැන් අපි මේ බොහොම ශිෂ්ටාචාරයි කියලා මෙන්න බැඳගත්තා කාලවරෙන් දික්ක අද දවසකට විවාහේ මේ රෙජිස්ටර් කරනවට වැඩි ගාණක් දික්ක සාධ නඩු නඩු ගහනවා. මොන වදයක්ද කියලා බලන්න. ඊට පස්සේ මේ සල්ලි කියලා අරගෙන දැන් උද්දමනයක් පටන් ගන්න තියෙනවා. උද්දමන කියන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. අරුම් ඩෝල් ගහනවා අපේ සල්ලි වලට. අන්තිමට අපි වන්නොත් අපේ රුපියල තුප්පහි වෙලා උන්ගේ ඩොලර් එක උඩ ගිහිල්ලා මොන වෙනවද කියන්නේ අපි දන්නේ නැහැ. ඉස්සර තිබුණු රත්තරන් කාලා තිබුණා කිසි ප්‍රශ්නයක් නැහැ. රත්තරන් කොහි ගියා රත්තරන්? උන් මොකද කරුවේ රත්තරන් සීරම රොස්චයිල් කපු මේ බුදලයට ගත්තා. ඔය භාවිත කරන්න ලේසි කියලා සල්ලි අත ගහලා දුන්නා. සල්ලි හත් පහක වැඩක් නේ අද තියෙන ඩොලර් නෝට්ටුවේ. ඕනෙම කෙනෙකුට ඕන තරම් අච්චු ගහතයි. ෆෙඩරල් ගවර්න්මන්ට් එක දන්නේ නැහැ ඩොලර් 100ක් තියනවාද කියලා. පෙට්‍රල් ගාමනට අයිතිකුත් නැහැ. ඒක අච්චු ගන්නේ ඇමරිකන් බැංක් එකේ. ඒක අයිති පුද්ගලික කම්පැනි එකට. ඉතින් අපි ඩොලරයක් අරගෙන අල්ලගෙන ආ නිල් පාට කාපට් එක වගේ චෝක් කියලා බලන් ඉන්නවා. උන්න ඕන ඕන තරම් අච්චු ගන්න. ඒකල අපි මේ පෙට්‍රල් පුච්චනවා. අත පහන් රාත්තල ගන්න නැතුව. අයියෝ මේ සල්ලිය විතර ලොකු සාහන්න සින්න කාලේ කියන්නේ සල්ලි එපා වෙත්තුණු හතරගේ මහත්තුව දාගෙන හිටියෝ සල්ලි දාපු සාක්කුවත් නැස්ති වෙනවා කිව්වා. මොකද විතුනාන්තේ සාක්කුව කළු පාට වෙලා <laughs> අත දාලා අත දාලා. ඊට පස්සේ ඒක මොකද කියලා මහත් ස්වාමීන් වහන්සේගේ සල්ලියක් ඇතුලේ තියෙනවා. ඒකනේ මහත්තු. අල්ලි දැම්මොත් සාක්කුවත් ඉවර වෙනවා. ඒ වුණාට ඒක නිකන් නැතුවම බැරි අත පිට කාශි පණන් හොඳ හැටි තියෙනවා නම් හිතගෙන මම දිවි ලෝකේ මවන්නම් කියලා සල්ලි හම්බ කරනවා. හම්බ කරලා අන්තිමට බලනකොට ව්‍යාගත්ත බත කණ්ඩත් නැහැ. මේක රකින්න ගිහිල්ලා බඩ බඩ දනවා. සල්ලි හම්බෙලා මට්ටම පැන්නට පස්සේ සල්ලි අඳිනකොට මල වාදේ. පොඩ්ඩක් ලොකු වුණාට පස්සේ නෑදෑයෝ ඇවිල්ලා ඉල්ලනවා, ණයට ඉල්ලනවා. අලිම කරදරයක්. මම දන්නේ ඒ පැවිදි වුණා පැවිදි වෙලා මම ජොබ් එක අතහැරපු දවසේ ජොබ් එක අතහැරලා අතහැරියන කියන්නේ ඉතින් මට මම එළෙව්වා කියන එකයි මම ජොබ් එක අතහැරියනේ මම එළෙව්වා කියනකො ඊළම නිල්ලම ගියා ජොලියක් තිබුණා. ඒ සුද්ධියක් එඩේ වැඩි 6ක් විතර ඔසේ ගියා. ඊට පස්සේ මම කිව්වා මට දවස් 10ක් විතර ඉන්න ඕනේ. දවස් 10ට බිල් එක ලියලා දෙන්න කියලා. එතකොට රුපියල් රුපියල් 20යි දවසකට ගන්න ඕනේ දවසක් ඉන්න නිල්ලම. රුපියල් 1 ඩොලර් එකේ ගන්න. ඩොලර් එක රුපියල් 18ට විතර තිබුණා. ඊට පස්සේ කොහොමද පොත තියෙන මට කැමති ගණන් දීලා ලියාගනින් කියලා. ඊට පස්සේ මම කිව්වා ඔබ මැනේජර් නම් ලියාපන් කියලා. ඊට පස්සේ කී ලියනක මම මම උඹට සන්තෝෂ වෙන කාරණාවක් කියන්නද කියලා. ඇයි කියලා මම ජොබ් එක අයින් උනායි කියලා කිව්වා. අපි දෙන විතරේ කාර්යාලේ හිටියේ. ඒක නැගිටපු ගමන් කිව්වා ඔබ පිරිමියෙක් නෙවෙයි නම් මම ඔබ හක් කරලා ඉඹ ගන්නවා කිව්වා. මම ජොබ් එක අස්ටිජ් දාසු මට තිබුණ සතුට. ඒ ඒ සතුටට ඊට පස්සේ මම කිව්වා මටත් එහෙම තමයි කියලා. ඊට පස්සේ අත දිගාලා බෙන්නවා මේ මත දිග අරපුවාම පේන හැතැම 35ක් විතර යනකම් මුහුද යනකම මේ ඉඩ පේනවා නිල්ලඹ. එසක මගේ හිත දැන් මෙන්න මේ වගේ කිව්වා. කිසිම දෙයක් නැහැ හංගාගෙන කාලා ජීවත් වෙන්න තියෙන්නේ මෙච්චරයි. ඕක තියෙනකන් තිබුණ කරදරේ දැන් ඉවරයි කියලා. ඊට පස්සේ මම කව මටත් හරි සන්තෝසයි. හැබැයි ඒක සල්ලි පාවිච්චි කරනවා මම. සල්ලි පාවිච්චි කරන ජොබ් එකක් හැරලා ඊට පස්සේ මෙහෙ ආවා. එනකොට මම ළඟ රුපියල් 490ක් පර්ස් එකේ තිබුණා. පස්සේ ඇවිල්ලා බහුවෙන් දවසේ ජීල් ගත්තා. 21 කුටියට ගිහලා සීල් ගන්නකොට මම ඉන්න කුටියේ ලොකු සාන ඉඳලා ඇව්වා. <coughs> උපාසක මහත්තයා කිව්වා. පස්සේ මම ඉතින් ගිහිල්ලා සීල් ගත්තාට. ඕකේ. ඊට පස්සේ මොනවද ගත්ත සීල් කියලා. අට සීල් දස සීල් මම කව දස සීල් කියලා. මොකද්ද දස දසවෙනි පදේ කියලා. ඉතින් මම ඉතින් වීරය වගේ කිව්වා ජාත රූප රජ පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියා. අතේ සල්ලි තියනවද කියලා. <laughs> මම කව පර්ස් එකේ සල්ලි තියනවා. මට තේරෙනවා දැන් ඉතින් මං ඉන්නේ ලයන් මයින්ඩ් එකක් උඩ මේ අපි සල්ලි තියාගෙන සල්ලි නැති වෙන ශික්ෂාපතේ අරගෙන. ඒක කමන්නේ. කමන්නේ. දීර් මහත්තයාට මං එන්න කියන්නම් පර්ස් එකේ තියෙන තැන පෙන්වන්න කියලා. දැන් මං හිතුවේ මාව එල්ලලා මරයි කියලා. ඒ කියන්නේ මම සල්ලි තියාගෙන සිල්පා ලොකු සාදේ කිව්වා කමන්නේ ඒකට කමන්නේ නෑ ඊට පස්සේ මම ගාව මුදල් බින්ද අපේක්ෂාවක් තියෙනවා මම කොහොමද මම අපේක්ෂා මොකක්වත් නැතුව මං ආවේ. අනේ මට මේක තේරෙන. අය එන කමන්නේ. මම ලියන මහත්තයට එන්නම් කියන්න. මුදල් තින්දර පෙන්නන්න කිව්වා එයා අරන් යයි කියලා. ඉවරයි. ඊට පස්සේ මේ මේ අම්මයි අයියලා ඔක්කොම ඇවිල්ලාදී මම මම උඩට එනකොට කැමති වෙන්නේ නැහැ කවරක මම මෙතෙන් ආවා. ඇවිල්ලි වෙරලා ඔය මෙතන මේ ශාලාව. ඊට ආවට පස්සේ මට ගෙනත් දුන්නා සිග්නල් පැකට් එකයි, දත් බුරුසුවයි, හකුරුයි මොනද මොනද කරන්නේ. මට බස්ස විලිලජාවක් ආවා ගෙදර කෙනෙක් ඇවිල්ලා මේ මොනවද ගෙනත් දීලා මම කොහොමද මොනක් අතපයි කියන්නේ මම තාම ගිහියා ඒතර මම රැවුලක් තිබුණා මෙච්චර ඉතුරු ඉතින් පොඩි අයෙක් ඇවිල්ලා තාම රැවුලක් කවලා නැහැ කියලා ඊට පස්සේ මම කිව්වා මෙහෙ දැන් පොතක් තියෙනවා කුටියේ අපි තියෙන කුටි පොතක් කියලා එකක් ඒකේ ඕන දෙයක් ලියුවාම මට දත් බුරුසක් ඕනයි කියලා බ්‍රහස්පතින්දට දෙනවා මට වෙනුනේ මේක කප්පුකක් වගේ මං ආපු කුටි පොතක් තියෙනවා අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියලා ගබඩාට දාපම ඒක දෙනවා. ඉතින් දැන් මෙච්චර කල් මම ඕවර් ටයිම් කර කර හම්බ කරුවේ මේ මගුලටනේ. මොකද මං හම්බ කරලා මම ඔය ඔක්කොම කන්නේ නැහනේ මම කන්නේ පොඩ්ඩයි. ඊට පස්සේ ඔක්කොම අනුන්ට කරලිවල අන්තිමට මම රෙට්ටයි හන්දයි ගෙවිලත් ඉවරයි. ඊට විතර මට හිතෙනවා මේ කුටි පොත කියලා කියන්නේ කප්ලුකක් වගේ එකක්. ඊට පස්සේ මට හිතෙනවා ආයේ නෑදෑයකින් ගත්තට පස්සේ ආයේ අරකට නිඳා වෙනවා. මං මං කියන්නේ ඒකයි. ඔගොල්ලෝ ගෙනාව දෙයක් තියෙනවා නම් ගබඩාවට දාන්න. මම ඉංගන කාලෙට ඉන්නවා. ඉල්ලගෙන කන්නම් කියලා. ඊට පස්සේ යාමුතුනේ මේක මහාමුතුනේ නෙවෙයි. මං කියන්නේ මට කිව්ව නෑ මේකේ තියෙන දත් බෙහෙත් එකකුයි මොකද දැන් තියෙනවා. මට ඒක පුදුම සතුටක් තියෙනවා ඊළඟට කණ එකේ. අපිට ආවේ සංඝයාගේ දෙන්නේ. ඒක නිසා කරුණාකරලා දාන්න කියලා. ඉතින් ඒකට අම්මගේ හරියට හිත ගන්නවා. හිත ගන්නකොට පස්සේ මම ගොඩින් මහත්තයට ගිහිල්ලා කියලා දුන්නා. ලොකු උපාසක මහත්තයා ගියාම විතරක් සලකනවා අපි ගියාම අපිට උඩට එන්න දෙන්නේ නැහැ ඊට පස්සේ කිව්වා එහෙම කරන්න එපා ඔයාගේ මම්මනේ මම ඕක ආවිල්ල වාත වෙලා හිතන්නේ දත් එන්න පටන් අරගත්තොත් අලිම කරදරේ නිසා ගොඩින්ම බේරලා යන නිසායි මම ඔය ඇතැඩියි කියලා ඊට පස්සේ බඩු ගබඩාවට දාලා තිබුණා ඉතින් මං කිව්වා මේ සල්ලි අතහැරපු දවසේ මම ඊළඟ සල්ලි නැහැ කියලා හිතපු දවසේ ආපු තැහැල්ලුව ඒක ආයේ වචන ඔය සල්ලි ඔයගොල්ලෝ ඔක්කොට වැඩිම හම්බ කරලා තියෙනවා. ඒ හම්බ කරුවාට හම්බ කරන දාසේ ලොකු ජොලියක් තියෙනවානේ. ඒ සල්ලි හම්බ කරන විට ජොලිය තන්නේ ක්‍රම ඇල්කොහොල් බීපුවාම එන ජොලියට සමානයි කියලා දැන් රිසර්ච් කරලා තිනවා. ඩොපමයින් කියලා මේ කිමිකල් එකක් හැදෙනවා. ඒ ඩොපමයින් කිමිකල් එක තමයි අපිව ඩෝප් කරන්නේ. ඒ ඩොපමයින් කිමිකල් එක එහෙමම හැදෙනවලු විශාල කුට්ටි වශයෙන් සල්ලි හම්බ වෙනකොට. ඒකළු මිනිස්සු සල්ලි හම්බ කරන කන්න නෙවෙයි. බඩවියක දකින්න ඔච්චර කන්න ඕනේ නෑනේ. නමුත් ඒ අතහැරුවට පස්සේ ඉච්ච එක ඊට පස්සේ මස්ස විලිලජ්ජ නැති වැඩක් මට වෙනවා. හීනෙන් දකින්නවා කලිසමක් ඇඳගෙන ඉන්නවා සාක්කුවට අත දානකොට සල්ලි තියෙනවා. මොනවක් නැහැ දාඩිය දාලා නැගිටින්නේ. යකෝ මේ ලෝකෙට මෙච්චර කියා හිටියට කොච්චරද උඹ සල්ලි අත ගන්නවනේ කියලා සාක්කුවට අත දානකොට කාසි ටිකක් අහු වෙනවා. දැන් අතේ එළියට ගන්න තරම් විලිලජ්ජයි. දැන් කොහොමද සල්ලිත් අත වෙලා කලිසමක් ඇඳගෙන ඉන්නේ? සාක්කුවේ සල්ලි දෙන බලනකොට හිත මහාන වෙලා නැහැ. කය මහාන වෙලා තිබ්බට හීනේ හිත මහාන වෙලා නැහැ. ඔව් කෙසේ නමුත් ඒ සල්ලි අතෑරීමේ තියෙන ජොලිය නම් මම දඩ ඕගොල්ලන්ට තාම පින නෑ. ඒගොල්ලන්ට තාම ඒ ධෛර්යය නෑ. ඒ වාසනාව නෑ මේ කුණු තුච්ච කහගද පහින්දපු අස්සංකරු අයිතිකාරයෝ අස්සංකල තියෙන මුදල් නැමෙති ඒක උගෙහින්දනේ. දීලා දාන එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වා යේසුස් වහන්සේ කියලා තුන යේසුස් ස්වාමී මොකද ජෝර්ජ් වජ්ජෝනන්දේ ජෝර්ජ් වජ්ජෝනන්දේ බෝක නම අසංගල දෙන උගේ හින්දා. උගේ දීලා දාපන්. උඹලා ඔක තියා ඉන්නකන් උන් ඇවිල්ලා ඔකට ටැක්ස් කරනවා, හොරකම් කරනවා, නීති දානවා. දීලා දාපන්. ජීන්සා ඔන්නේ දීලා දාන එකයි තියෙන්නේ. දීලා දාදි වල අත් දෙකත් හොදලා විසිකොල්ල දාන එකයි තියෙන්නේ. පුළුවන් නම් ඉතින් මම දන්නේ මම කියන දේවල් බෑ මේ මං ඉන්න දිහාට විසි කරන්න විසි කරනවා. විසිකර <laughs> විසිකරන වෙලාවට ඒවත් විසිකර බලන්න මම ඒක මොනවාරි වැඩක් කරගන්න. බොහෝ වේලාවක් භාවනාවේදී සිටි මා අරමුණේ නිසිලෙස සිට උමාට පසු එක වේලාවක පොඩි පෙරේත පැටවුන් තුන්දෙනෙක් සුදුරිසි ප්‍රවාහගත් මහලු පෙරේත මවක් හා මාමටාම සිටියා. මේ මායාවක්ද මෙහි දකින්නේ ඇයිදයි පැහැදිලි කර දෙන්නේ. මායාවක් නැත්තම් ඉතින් නැගිටිනකොට ඉන්න එපැයි. එහෙම නැහනේ. ඉතින් ඒ නිසා ඉතින් හිතන්න මේ කවුරු හරි කණ්ණාඩියක් අල්ලලා තමන්ගේම රූපෙත් දන්නෙත් නැහැ දැක්කේ. අපේ හිත අපේ ඇඟ ඒ තරම්ම පෙරේතයි. කවුරු හරි කණ්ණාඩියක් අල්ලුවත් දන්නේ මූල ඉස්සරහට තුන් දෙනෙක් උන හැටියට නම් තමයි අහන්න තියෙන කණ්ණාඩි දෙකක් මෙහෙම කරලා අල්ලන්නේ නැති අංශක 90ට හරි කියලා. ඒකට මහ එක මැද ඉන්න තව දෙ තුන් දෙනෙක් පේන්නේ නැහැ. හත්ත පහකට ගණන් ගන්න එපා. භාවනා කරනකොට ඕව නෙමෙයි උස්සගෙන ගිහලා වෙන තැනක තියায়. ගඳ දැනේ, කෙල ගලයි, රස දැනේ, දේවල් පෙනේ. ඕවට එක යන්න පටන් අරගත්තොත් එහෙම මෙහෙම ලියපෙකට මම සතුටු වෙනවා මොකද මේ කවුරු ලියන්නේ හොඟ දෙනෙක් මේවා එලි කරන්න කැමති නැති නිසා. ලියන්නේ මොකක් හරි පෞරුෂත්වයක් තියෙන නිසා. මේවා එන තරමට හොඳයි. එන්නේ එන්නේ එන්නේ ඇතුලේ තියෙන කුණ එළියට විසි වෙනවා. නමුත් අදහන යුතු එකයි තියෙන්නේ සතිය සහ මූල කර්මස්ථානේ පමණයි. මූල කර්මස්ථානේ සතිය යනකොට මේක ගොඩාක් නිකුත් වෙන්න පටන් ගන්නවා. ඇහැ රූප බලමින් විනෝද වෙනවා. කන සද්ධාහමින් විනෝද වෙනවා. නාසයේ ගඳ බලමින්, දිව රස බලමින්, කය පහස ලැබෙමින්. මේ එකක්වත් මම කියන්නේ මේ මේ ඉන්න භූතය ගැන ලියන එක නේ. වැඩේම ඕක දැකන පොතක් ලියනවා. අපට නොපෙනෙලෙල ඔකේ කියයි. ඉතින් මිනිසු කනවා. මයින්ත විජිතිලක. අපි ගැන පොත් ලියනවා. කිය කන පැයෙන් ගහනවා කිව්ව පොත් ලියවත් තියෙනවා. මොන මේ වගේ තුනක් අහුනොත් ඇති පොතකට. මේවා විශ්ිකරන්න ඕනේ දේවල්. ඕන තරම් පෙනේ. මේවා ගැන කතා කරන්න පටන් ගත්තොත් වැඩි වෙනවා. අපිට තියෙන්නේ බුදු සරණයි අදහන තියෙන එකම දේ මූල කර්මස්ථානේ විතරයි. ඒ අතරමැද පේන දේවල් අදහන්න ගියොත් අනිවාර්යයෙන්ම වැඩෙනවා. අද පුදුමාකාර විදිහට මේවා භාවනා මධ්‍යස්ථානවල හරියට මේ වගේ දේවල් වලට මේ නිවන් දකින්නේ මේ භාවනා කරා. මේ මැජික් බලන්න. ඉතින් මේවා මේවා අල්ලගෙන මේක හොඳ දේවල්ද නරක දේවල්ද මේක නිමිති මොකද්ද? ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේවට පණ දෙන එක. මම කරුණාකර මතක තියාගන්න ඉස්සරහට එන්නේ එන්නේ එන්නේ මිනිරි බොහොම සජීවී විදියට සක්‍රීය විදියට පෙර ආත්මේ තමන්ගේ අම්මා තාත්තා ඔක්කොම පේන්න පටන් ගන්නවා. කොයි එකෙමුත් කරන්නේ එකයි නිවන වළක්වන එක පමණමයි චිත්තක්ෂණේ පන්නන එක විතරමයි මේ යථාර්ථයේ තියෙද්දි කොලං වලට හිත යොමු කරනවා. කොලං වලට කැමති කෙනා කොක්ක කරනවා. බුදුරජාණන් වහන්සේ නැත්නම් මේ කවුද මේ රට්ටපාල සුමාරය කිව්වේ හැම කහ අඟුල ගස ගන්න නැතුව. ඔය පේන ගණන් ගන්න එපා. ඔය තව පේන්න අරින්න. රසවල අනින්න අරින්න. මෙවදිගේ කතා කරන වෙනමම කොවිල් හදාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ මේ බිස්නස් එක කරගත්තා. ඒ ඒගොල්ලෝ කර්ම රස කරගන්න හැටි. අපිට ඕන කරලා තියෙන්නේ මේ කුණ සර පුරුලාවකින් සරව පිට වෙනවා වගේ පිට කරලා දාන්න. පිට කරපුවාම වේලන ඉක්මනයි. මොකද ඔය ආවුසන් යන්න එපා. සුබ නිමිත්තක්ද අසුබ නිමිත්තක්ද කියන එක. ඒක රුවත් අපට මේ මූල කර්මත්තානේ පයින්නෝ ක්ෂණ සම්පත්‍ය පන්නන. ඒකෝප වීමෙන් භාවනාවට යම් බලපෑමක් තිබෙනවාද? භාවනා කරනට හිතවිලි බහුල බව හිතවිලි බහුල බවක් සිතවිලි වල බහුල බවක් වෛද්‍යවරියකට තම ගොනු කිරීමේ මොකද්ද පටලවිලා ගත්තොත් ඒක බීම භාවනාවට යම් බලපෑමක් තියෙනවද මේ ලෝකේ භාවනාවක් නෙමෙයි කොයි දෙයකට හරි කොයි දෙයක් කොයි දෙයකට බලපානවා ආයක මේ තේ කෝපි නෙමෙයි කොයි එකත් එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් හේතු ඵල සම්බන්ධතාවයක් තියෙන්නේ ඉතින් ඒ නිසා ඒක බලපෑම නැත්තක් නේ නමුත් බලපෑම හොඳ එකක්ද නරක එකක්ද ලොකු එකක්ද පොඩි එකක්ද කියන එක විතරයි ප්‍රශ්නේ මේකෙන් එකට බලපාන්නේ නැති මොනම දෙයක්වත් ලෝකේ නැහැ හැම දෙයක්ම එකම පද්ධතිය ඇතුළේ තියෙනවා සිතිවිලි වල බහුල බවක් වෛද්‍යවරයෙකුට වෛද්‍යවරයෙක තම වෘත්තිමය සහ භාවනා වේලාද අධ්‍යක්ෂ වලින් පසක් කරගෙන ඇති බව පැවසුවා. සිතිවිලි වල බහුල බවක් වෛද්‍යවරයෙක තම මේ මේ මේ කියන්න බෑනේ ඔබ වහන්සේ දේශනාවදී නිතර කියන දෙයක් නම් මුලදී හුස්ම නොදෙනී යන අවස්ථාව කියන දෙයක් නම් මුලදී හුස්ම නොදෙනී යන අවස්ථාව අවස්ථාවල පාළු ගතිය බයගතිය දැන් නමුත් මම භාවනා පටන් ගත් දින මුලදී දිනවලදී ඌවද ඒ කාලේ දැඩි ආශාවක් පවත්ව පවතුනා මට මෙම මට මේ අත්දැකීම දැනට ඉතා සහනයක් ඇති වූ බව මතකයි. නව තවදුරටත් හුස්ම නොදෙනී සිටින හැකිනම් කියා සිටුනි. සක්කාය දිටාද වැඩි අවදි ඉතා වැඩි අවධියකත් එසේ ඌයේ කෙසේද? මේක ඇත්තටම අර මේ මෙන්න මේ විදිහට කතා දෙකක් මේකේ තියෙනවා. මේ ඇති වෙන පාළු ගතිය, හිස් ගතිය දරුවන් ඇති අම්මාලා දරු සුරතල් පෙන්නාලා වගේ දරුවන්ගේ වැඩ කටයුතු කරලා ඒ වගේ ඇති වෙන සාන්තිය එකක් වැඩ ඉවර කරලා ලබන නිසා දරුවන් නැති කෙනෙක් දරුවන් නැතික මේ පැත්තකටලා ඉන්නකොට හම්බෙන විවේකය දෙකක් තියෙනවා ඒ වගේ හොඳට ආනාපානෙ දැකලා ඒ ආනාපානෙ තියෙන රකී ඒක අරසකර ගැනීම මේ කරදරේ දැනිලා ඒක ක්‍රමයෙන් ගෙවන් වෙන හැටි ක්‍රමයෙන් දැක්කා නම් ජවනිකා ටික ඔක්කොම දැක්කන ඇත්තට මේතන පොඩි සාන්තියක් තියෙනවා සක්කාය දිට්ඨිය තිබුණත් මේ අනපාණිමයි මම ඉන්නේ නමුත් ආනාපානී කාල කලබල ගොරෝසු ගති නැහැ මං අරමුණ ඇතුලේ දැන් ඉන්නේ කියන එක හොඳට සාංශුද්ධින් අවබෝධ කරගන්න පුළුවන් නම් කෙලස් නැති බවෙන් ඇතිවෙච්ච අර පීඩි ගන්න ගතිය වෙහෙස ගති නැති ගතිය නිසා සමහර කුටික ශාන්ති ගතියක් එන්නත් පුළුවන්. නමුත් මේ වෙච්ච හැටි පිළිබඳව පෙත මාර්ගය හරියට උනේ නැත්තම් සැකයක් ඇති වෙනවා මං ආනපනෙන් පිට ගිහිලාද කියලා. එහෙම නැත්නම් මේ හොයන්න ගියාට ආනපනෙ අහුවෙන්නේ නැහැ. මොන වගේ දෙයක් මං අරමුණු කරන්න දාදි වශයෙන් අතරමැද ස්ථානවල පැවැත්ම නැත්තම් සති ධාරාව නැති වුණොත් බය ගැති එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මුලදිම වතාවේදී හොඳට ආනාපාන ඉඳලා ගෙවියම් කරන තැන දකින්නකොට දිගටම සතිය හිතින් නැහැ සමහරට වේදනා සද්ද නිසා කැඩෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙනකොට එහෙම නැත්නම් අර කියන විදිහට තද බල සක්කාය දිට්ඨිය තියෙන කෙනාට ඒ විවේකී ආවට ඒ විවේකී බුද්ධි විඳින්න බෑ. ඒ විවේකී බරක් වෙහසක් කරදරයක් වඩපත් වෙනවා. එතකොට මේ පාළු ගති තනි ගති එන්නේ ඉඳී තියෙනවා. නමුත් එන්නේ නැත්නම් දෙපාරක් හොඳයි. එන්නේ නැත්නම් එන්නේ නැති බව දන්නවනම් මේ ප්‍රශ්නේ මේ මේ අභියෝග කරලා තියෙන විදිහට බොහොම හොඳයි. ඒක මේ ආදර්ශයට අරගෙන මේ චක්‍රය ඊට පස්සේ හිතවිලි නැත්තනකට ගියාට පස්සේ ආයෙත් ඕක ඇති වෙනවා. වේදනාන්තත්වකට යනවා. විතක්ක විජේ වේදනා විජේ කියලා මේ දෙකක් තියෙනවා. ඒක ගියාට පස්සේ තායි පාළු ගතියක් එනවා. මොකද තද්ද බල විජේට වදදී තිබුණු හිතවිලි බරෙන් කිව්වටවත් එන්නේ නැති වෙලාවක් එනවා. කය මෙච්චර වදදී තිබුණ කය කිට්ටුවක්වත් නැති ගන්න. ඒකකටත් බයක් ඇති වෙනවා. නමුත් අර මුල් නැත්තම් ගමන දැක දැක දැන දැන ගිය කනට ඒ බය ඉන්න එයා දන්නවා මේක තිබුණා නම් කරදරයක්. කය වේදනා කියන්නේ හිතවිලි කියන්නේ නැති එක හොඳයි කියලා. ඉස්සෙල්ලා පෙන්වන තැන තමයි මේ කය රූපාකාරයේ සංසිඳනකොට ඊට පස්සේ නාම ධර්මත් අර වගේ සංසිඳනවා. ඉතින් එහෙම මේ මේ මේවාගේ වෙනකොට අපි හිතන්නේ හිතන්න තියෙන්නේ ඊට කලින් භාවනා කරලා ගෙන ආපු අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා යාට ඒ අත්දැකීම දෙවෙනි තුන්වෙනි හැරේ වෙනකොට අර මේ ආධුනිකයෙකුට වගේ සිල්ලිලාරයක් වෙන්න කලකොල වෙන්නේ නැහැ. සමහරවිට පරණ කරපු භාවනා අධ්‍යක්ීම් මේ ජීවිතේ හෝ පෙර ආත්මවල තිබුණා නම් මේ ගුරුවරයෙක්ගේ මඟල් දෙනීමක් නැතුව සංසිද්ධෙන්න ඉඩ තියෙනවා. මොකද ඒක හැම කෙනාටම වෙන්නේ. ඒ නිසා පොදුවේ කියන්නේ භාවනා කරන්න යනකොට මඟ දිගට සති මාත්‍රාව දිගට තිබුණ නැත්නම් ඒ අරමුණු වල නිමිත්ත නැතිව යෑම බොහෝ කෙනෙක් හිතනවා සත්‍ය කැඩීමක් නැත්තම් සමාධිය වැඩි කැඩීමක් නැත්තම් භාවනාව වල්මත් වීමක් කිය. එහෙම නොවෙනවනම් හොඳයි. සක්කාය දිට්ඨි ඊට වැඩි අවදීක තෙචේ වූ මේ කියන්නේ මේ ඥානයේ තිබිලා තියෙනවා ආબોධ කරගන්න කරතර බහුල තැනකදලා කරතර අඩු තැනකට යන ගතිය. මේ සක්කාය දිට්ඨිය වෙනම තාමම තියෙනවා. නමුත් අර කලපුරුද්ද, අහපුරුද්ද, දැකපුරුද්ද වගේ දේවල් වලින් අරසාවක් තිබිලා තියෙනවා. කියවන්න බලන්න. අපි කතාවයි ඒකේ සම්බන්ධය. අනා කරන විට හිතවිලි බහුල බව. ඇයි ඒක ඒක නම් ඉතින් බොහොම සරලව විස්තර කරලා දෙන්න පුළුවන්. හිතවිලි බහුල බව වීමක් නෙමෙයි තියෙන්නේ. භාවනා කරන එකනාගේ හිත ඇතුළට නැමෙන නිසා වෙනදාට වඩා එන හිතවිල්ල මේ දැකදන ගන්නවා වැඩි. අපි ගොඩක් කරලා පිටේ පිට කල්පනා කරගෙන ඉනකොට ඇතුලේ තියෙන හිතවිලි ගණන් ගන්න. එතකොට හිතවිලි හිතන බව දන්නෙත් නැහැ. හිතවිලි අන්තර්ගතය දන්නෙත් නැහැ. නමුත් පිටේව නැතර කරලා ඇතුලට ගිය ගමන් අර ඇතුලේ තියෙනවා හොඳට පේන්න පටන් ගන්නවා. ඒක පේන්නේ හරියට හිතිලි වැඩි වුණා වගේ. නමුත් වෙලා තියෙන්නේ අර බාහිරයට වර්තිව තිබුණු අත්දැකීම මේ අවධානය ඇතුළට යොමු වීම නිසා තියෙන හිතිවිලි ලොක කර දැක්වීම. මේක සාමාන්‍යයෙන් රූපකාකාරයෙන් කියන්නේ මේ තින්නනේ වාඩි වෙනකොට ඔළුව හේතු කරන කට්ටිය ආතන දැන්ටත් මම හිතන හේතු කරගෙන ඉන්නේ කියලා. එතකොට ආඩ ඉතුරු කරලා යන්නේ. භාවනා කළ දවස් මාස ඉඳලා යනකොට මාස දෙකකට කුණු ඉතුරු වෙනවා ගඳත් ඉතුරු වෙනවා. හැබැයි මේ හේත් වෙලා තියෙන එකට කවුරු හරි හේත් වෙච්චාම ගානක් නැහැ. අලුත්ම පිටියකට හේත් වුණා නම් හොඳට පේනවා කවදාකවත් නැති කී. ඒ නිසා අපි හිතුව මේ ගාලා ගාලා කක්ක ගැටළු වෙලා අපි දවසක් හුණු ගෑවයි කියලා. හුණු ගාව දවසට පහුවෙන්ද එක්කෙනෙක් හරි හේත් වුණොත් ඒක හොඳට පේනවා. ඇයි ඒ? පසුවිම පිරිසුදු නිසා. කුණු ගෑවිලා තේක ගෑවට පේන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොටත් ඊටුරන්ගේ ප්‍රණීත වීමක් වෙනවා. අන්නේ ප්‍රණීත භාවයේ මත තියෙන දේවල් ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. වේදනා විශේෂයෙන්ම වේදනා ඒක අන්තිමම ප්‍රසිද්ධයි. ඒ මොකද මේ හැම තමන්ගේ හැමෙන් එන sannivedana උගාක් විදිහට උද්දීපනය වෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට සමහරට මේ සත්තු දුවනා වගේ මේ සංවේදී ස්ථාන නිකන් මී බැඳියක් මී මැසි පොදියක් පැන්දා වගේ එහෙනම් දත් ගලවන්න ඉන්ජෙක්ෂන් එකක් ගහුවා වගේ නැත්නම් තඩිසි වුණා වගේ ගති තේරෙන්න පටන් ගන්නවා මොකද අපි අනුංගන හිත හිත ඉන්න නිසා මේව ගැන සැලකිල්ලක් අපිට යන්නේ නැහැ භාවනා කරනකොට අභ්‍යන්තර ආවර්තන වුණා අන්තර ආවර්තන වෙනෙච්ච නිසා අර සංනිවේදන හොඳට පේන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා ඒක මේ භාවනා කරන කෙනෙක් ක්ලාස් වල යන්න ඕනේ එතකොට මේ දෙක දෙකක් ප්‍රශ්න දෙකක් මෙතන තියෙන්නේ. අන්න ඔන්න මයික් එකට කතා කරන්න. ඒ ඩොක්ටර් කියන්නේ සිතුවිලි බහුල වෙනවා කියලා කියන්නේ භාවනා කරනකොට සිතුවිලි ගලාගෙන යන ගතිය වැඩි වෙනවා කියලා මේ මේ කෝපි දීලා ඒ වෙලාවෙම එක්ස්පීරියන්ස් කරලා තියෙනවා කියලා. ඒ වෙලාවෙම වාඩි වුණොත් තේ එකක් හරි දීලා මේ එහෙම වෙනවා කියලා ඊට පස්සේ එයා නිරීක්ෂණය හරියන්න පුළුවන් නමුත් අර්ථකථනය වර්ධින්න ඉඩ තියෙනවා. මොකද චීනයේ තේ හොයාගත්ත පස්සේ චීනේ කිව්වේ භාවනා කරන කරනාට දෙයන්නාංශයේ දීපු උතුම්ම තෑග්ග තමයි තේ එක. මත් කරවන්නේ හිතවදි කරනවා. එනිසා චීන වාංශය දැනටත් තේ බොන්නේ ජපන තේ බොන්නේ ටී සෙරමනි කියලා ඒක බෞද්ධ මේ භාවනා වැඩපිළිවෙලක්. ටී සෙරමනියකට වෙනම හැම ගේකම තියෙන වැරැන්ඩා එකක්. 아무ත් ඒ කාට පස්සේ ටී සෙරමනියදී වචනයක්ව කතා කරන්න තහනම්. සම්පූර්ණ අවදියෙන් ඒ කෝප්පෙට තේ ටික දාලා තුන් සැරයක් වමට කතා කරකවන තුන් සැරයක් දකුණ කරන ඒක තියෙන එක කලාව. ඒ හරි ගැසලා තේ එක දුන්නා පස්සේ තේ එක බීලා එයා පද තුනක ගාතාවක් ලියන්න ඕනේ. තේ එක පිළිබඳව. ඒක ටී සෙරමනි. අන්තිම එක්ස්පෙන්සිව් ටී මාස්ටර් කෙනෙක්. ඒ මොකද තේ වලින් උද්දීපනයක් ඇති කරන මත්වීමකින් තොරව. ඉතින් ඒක කොට අර නිදිමත ගතිය කපනවා. විතක්කපතිය වැඩි කරනවා. නමුත් මේ විතක්කේ හරියටම අරමුණටම මෙහෙවන්න ගත්තොත් නැත්නම් මෙනෙහි කිරීම වගේ දෙයකට ගත්තොත් ඒ Java හොඳ පැත්තට යොදන්න පුළුවන්. ඒ කියන්නේ චිත්ත ශක්තියක් වැඩි කරනවා මේකම සම්පූර්ණයෙන්ම කරනවා ඇල්කොහොල් වලින්. නමුත් වෙන්නේ මත් කරනවා. ඒ මනුස්සයා ඔය දැන් ඔය අපිට පාප කර්මයට වගේ කියන්නේ උදා භාවනාශාලාව කරද්දී කොන්ත්‍රාත් දුන්නා කොන්ක්‍රීට් එක දාන්න. ඒක මිනිස්සේ 6 දෙනා යාවේ උදේ වෙනකොට කොන්ක්‍රීට් දැම මුළු රෑ තිස්සෙම කුඩු ගන්න. ගහලමයි පටන් අරගන්නේ. මුකුත් නැහැ ඒ සිමෙන්ති දාන මිනිස්සා දිහා බලාගෙන පව් කියලා හිතෙනවා. අර එක්කෙනෙක් වැලි තාච්චි වැලි තාච්චි තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනා ගියා ගැහුවා වැලි තාච්චි එක්කනා දෙක ගන්න දැම්ම. දානකොට අර හය එක්කනේ එකක් දැම්මා. මේක රවම කරගුණා අනිත් එකන මේක කැරකුවා ඉච්චර තමයි. අර සිමෙන්ති දාන එක සිමෙන්ති කොටයක් වගේ උදේ වෙලා බලනට ඇඟ පුරාම සිමෙන්ති. මොනව කරනවද කියලා දන්නේ නැහැ. ගියා සිමෙන්තියක් ගත්ත දැම්මා. කුඩු ගහලේ කරනවට පස්සේ එහෙම නැතරලා ඉන්නවා. අර කොන්තර කරනවා තමයි ඉන්න හොඳටම දෙකක් බැලලා හොඳ සීන් දාපු තේ එකක් දෙනවා. දාපුම ආයෙ පැයක් වැඩ කරනවා. ඒ ඒක දිහා බලනකොට පේනවා මනුස්ස අවතාර. ඕනම තැනකට යන කොන්ක්‍රීට් දාන මිනිස්සු ඉන්න තැනක කරනවා නම් ටීම් එක දුවන්නේ තන්නේ කර ඩ්‍රග්ස්. දවසකට දෙන කොච්චරද ගාණක්? ඒ ගාණේ 100 ප්‍රමාණයක් කුඩු වලින් ගෙවන්නේ. සල්ලි වලින් නෙවෙයි. අනමිනිසුරු දින ගෙනල්ලා හම්බ කරලා දෙන්නත් බැරි නිසා ඒක අනිවාර්යයෙන්ම ගහනවා. ගැහුවට පස්සේ පැය ගාන දවසින් දවස දිරනවා. දවසින් දවස මිනිස්සයා කිට්ටු වෙනවා. හම්බෙන ගානත් බොහොම සොච්චමයි. හැබැයි රුපියල් ගානෙන් ගේ හදන මිනිස්සයා වැඩි ගාණක් ගන්නවා. ඒක කෙලින්ම කුඩු අරගෙන කුඩු තමයි දෙන්නේ. මුළුන් තරම් තේවක් කරලා දෙනවා රස්නියට. මම එතකොට ෆස්ට් ටයිම් බැල්මන් ගිහිල්ලා ආවිල්ලා මයි ළඟ ඉතුරුලා තිබුණා හෙන්න තොග චොක්ලට්. ඔක්කොම ගිහිල්ලා දුනා. මම යාර මුත්තේට වලට කැමරා යන්න වගේ මුහකවත් නැහැ මූණ පිපිලා ගියා. දෙසට චොක්ලට් ගහනකොට කොන්ක්‍රීට් එක දාලා ඉවරයි. හැම මොකද්ද කරන්න බෑ වයින් කළා තිබ්බ පැත්තට කියන. ඒ දිගේ කරගෙන කරගෙන යනවා. ඒ වාගේ මේක තමයි ඔය තේ කෝපි දෙකේ තියෙන්නේ. ඉතින් ඒකෙදී අර මේ ක්‍රියාශක්තියක් වැඩි කරනවා. කෝපි වලත් කැෆේන් තියෙනවා. තේ වල කැෆේන් නැහැ. තේ වල තියෙන වෙන ඇල්කලොයිඩ් එකක්. නික නැ කැෆේන් තියෙන කෝපි වල තේ ඔව්. ටැනින් එක නිකන් සාමාන්‍ය ඇසිඩ් එකක්. ඒක මේ බඩේ නිපදවන ඔය මේ මේ හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් වගේමයි ඇසිඩිටි තියෙන කෙනා දාපු ගම වැඩි වෙනවා. මේ ඇසිඩ් එකට මේ ඇසිඩ් එක වැඩි වෙනවා. ඇල්කලොයිඩ්ස් වර්ගයක් තියෙනවා. ඒ ඇල්කලොයිඩ්ස් එක හම්බෙන හරියටම තේයකට දාලා තප් විනාඩි 3ක් ගිය ගමන් ඇල්කලොයිඩ් වැඩි වෙන ඊට පස්සේ අඩු වෙන්න ගන්නවා. ඒ නිසා තේයක පැසන්න විනාඩි 3යි. 3න් පස්සේ ඒක පැයක් අතරත බොන්න ඕනේ. ඒක තමයි තේ වල ගතිය එන්නේ. ඒක චීනේ ගණන් ගන්නේ මොනවද කියන්නේ ඒක දිව්‍ය දිව්‍යමය පාණේ කියලා භවනා කරන්නන් සඳහා දෙයන්නාසේ දීපු දෙයි. ඒ තරම්ම මේ උනන්දු ඇති කරනවා නමුත් මත් කරවීම කරන්නේ. ඒක නිසා ඒක මේ බාහිර නමුත් බාහිර රසායනිකෙන් තමයි සිද්ධ වෙන්නේ. භාවනා කරගෙන යනකොට ආනපනසත් භාවනාවේ ලොකු සංඥාසේ මේ පොත ලියනකොට ලියන්නේ කියලා කිව්වා මේ ආනාපාන සතියේ තියෙන වෙනස තමයි හොඳටම සීතල දැනක භාවනා කරනකොට ආනාපාන සතිය කරනකොට ඒක රත් කරලා දෙනවා. හොඳටම රත් වෙච්ච තැනක භාවනා කරනකොට ආනාපාන සතිය හිත සීතල කරලා දෙනවා. ආනපන සතිය යගේ පේස් මේකර් එකක් වගේ හොඳටම වීර්ය වැඩි වෙච්ච වෙලාවක රිවිෂන් මට්ටම කියන ආනපන කරගෙන ඉන්නකොට සංසිද්ධ වෙලා වෙනවා. වීර්ය අඩු හොඳටම මේ කුසීත වෙලා ඉන්න වෙලාවෙදී ආනපන භාවනාව හරි ගියොත් අවශ්‍ය කරන ශක්තිය ඇති වෙනවා. මේක නිකන් මේ සීත උෂ්ණ වගේ දේවල් සමතුලනය කිරීමේ ගතියක් ආනපන සති භාවනාවේ තියෙනවා. තීකුම් වීමෙන් ඒක හරි දහසුර ගන්න දන්නවා. හරියට අඩු වෙලාවේ වැඩි කරගන්න වැඩි වෙලාවට කරලා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වැඩි වෙලාවේ පාවිච්චි කරොත් වැඩි පැත්තට යනවා. ඒ වගේ එක හසුරව ගන්න ඕනේ. නමුත් මේවා ආධුනිකයන්ට පමණක් බලපාන ඉතාමත්ම ලාමක සාධක. මහා ලොකෝට එච්චරව ගණන් ගන්න දෙයක් ඒක ඇත්තේ නෑ. සමහර අවස්ථාවල පරියන්කේදී ඒක ආස්වා එක් ආශාස ප්‍රසවාස වාරයෙන් පසු ඊන ආශාස ආශාසයේ නොබද හිතින් හිතනවා. ඊට පහසුවක් දැනෙනවා මුලදී නමුත් එසේ උස්මනවල සිට වෙච්ච ටික වේලාවක් පසු අමාරු ගතියක් දැනෙනවා. අපහසු වෙන්නේ උස්ම නොගෙන සිටේ ඉන්නවා. මෙසේ වන්නේ ඇයි? විකට මෙදී මේක ආර්ය පරිශීලන තමයි කරලා තියෙන්නේ වීලෝටත් තියෙන නොකරගෙන හිතන නොකෙන ඉඳෙපා. මොකද මේ කිට්ටුවක නෑ කිට්ටුවල තමයි තියෙන්නේ මරණාදාර මිනි වෙටි දාපුවා නම්. ඒ වෙලාවේ ඔබ ඉතිල නැතර කරන්න එපා. පරිශීලන කිරුවට කමන්නේ. මේ පීනන්න බයින්න වතුර දෙපැත්තට පැත්තේ ඉන්න වතුර ඇතුළට ගිහලා ගොඩාක් තප්පර කීයක් ඉන්න පුළුවන්. අපි කරන්නේ හොඳට හුස්ම ගන්න වතුර ඇතුළට ගිහලා කරන්නේ. 50 තමයි ඉලක්කම. 50 යනකම් සාමාන්‍ය කෙනෙකුට ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් නම් ඊටත් වැඩි. ඒ කියන්නේ අර ගත්ත හුස්මෙන් ඉන්නවා. ඊට පස්සේ පිට කරමින් ඉන්නවා. ඊට පස්සේ උඩට එන්න ආසාවක් එන්න පටන් ගන්නවා. මේ වගේ එකක් තමයි හුස්මෙදි තියෙන්නේ. අපි වායු සාගරයක ඉන්නේ. මේ වායසාගනික ඉන්නකොට ඇතුළට ගත්ත උෂ්ම ගතට පස්සේ නොගනින්න තියෙන හොඳයි කියලා හිතන නමුත් ඒක චේතනාවලකින් වැඩ කරනවා. ඒක හොඳට තියෙන පීන කිවිදුකාරයෝ වුණු කරනකොට එහෙම නැත්නම් ගඟේ නාන්න එහෙම ගියාම අපි කරන සෙල්ලම තමයි එක්කෙනෙක් උඩ ඉන්න ගමන් අනෙක් කටි ගිලිලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ඒකත් මේ වගේම එකක් තමයි. ඉතින් මෙවුවා මේ සාමාන්‍යයෙන් Tamangeම අධිකාරී ශක්තිය ඇති කළ හැකි පරිශ්‍රය නිසා මේ භාවනා හොඳට කරන කෙනෙකුට ඕන තරම් කර කර බලතයි. ඇයි හොඳයි මොනක්වත් ඕනේ අපිට කරන්න පුළුවන් පල්ලෙද කළ බල මන්නකෝ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒකේ භාවනා දිනුවක් හෝ නොදිනුවක් හම්බෙන්න අපේ හිතේ තියෙන පරිශ්‍රණ තෘෂ්ණාව පෙන්නන. ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිය මේ අවස්ථාව මේ අවස්ථාවන් වල එක් පිම්බීමක් හරි සතිය පිටීම සිද්ධ වෙනවා කියන්නේ එක්ෂණයක ලෝභ දෝෂ මොහ යෙතුලේ නැහැ කියලා පාංච කිව්වා මේ පැහැදිලි කරලා මේ අවස්ථාවේ බිම්බි මැකිලිම තුරු පමණක් සිදුවල දැත අනික කමඨාන් තුලත් නැද්ද ඕනම කමඨානක සිද්ධ වෙන දෙයට සතිය පිටියන ඒ සති චිත්තක්ෂණ තුල කෙලෙ සිටින්න බෑ තීනවන වැඩේනවා ඒ නිසා ආනාපාන කරනවා නියනුව විස්තර කරලා යකි එහෙම නැත්නම් මේ බිම්බි මැකිලිම කරන යනුව විස්තර කරලා වම දක්න කරනකොට යනුව විස්තර කරන්න පුළුවන් ඔබ වහන්සේ දේශනා දේශනාවේදී ප්‍රකාශ වන චී ස්වීකාර භෝජනයේ භෝජනයේ අතරමැද තියෙන බවක් මේ අනුව දසිල් සමාදන් වී රාත්‍රියේ චීස් වැළඳීම අකපයි. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස තීරණා නම් දෙවෙනි කොටස තමයි හිතලා තීරුම් ගන්න ඕනේ කියලා. මේ ආවේ කාර්යයට සීල් සමාදන් කියලා කන්න බලාගෙන චීස් කන්න. මේ ආවේ රට සීල් සමාදන් කියලා භාවනා කරන අදහසේ ඉන්න බානවා. ඒකෙදි ඒක ටිකක් අය මම ලක්මන්ද කරගන්න ඕනේ. වාචී සමහර වෙලාවට ඊටා බර වැඩ කරන බව ආසයත් උදාහරණ දරකොටසක් කොට පනවන. මෙසේ කරන්නේ ව්‍යායාම වලින් නැත්නම් භාවනාවට ඉන්දු ගුලමෙද කරුණා කළාලු මම දන්න වෙලාවේ දර බලලා දෙන්නේ. නිකන් අනුපදානික කතා කරගෙන වැඩ කරන වෙලාවට ඇවිල්ලා කවුරුහරි උදව් කරන්න කෙනෙක් ඉන්නවා. මේ වැඩ කරන එක පහන්ති ඉඳලා සතිය පිටවලද කියලා කියනවා. අර මේක වැඩ කරන වගේ තව ප්‍රශ්න තුනක්. අර බලවල ආවොත් එහෙම නඩල්ලා පුරව ගන්න දෙන්නේ කුഞ്ഞි ළඟට අරන් දෙන්න පුළුවන් නම් මේ ටික කරලා දෙන්න මොනවද මේ කතා මා පරිණාමයේදී ඉන්න මේ දෙතා තදින් මා පරිණාමයේදී ඉන්න විට ඊතා තදින් වචන කිරු තීරෙන්නේ ආහාරයේ පරිදි මේ මගේ නොදනුව කමී සිටු අතර අසල සිටියාක පසු පැවසුවා ඇයි මාවතාවේ පැමිණි බලන්න මා මුදින් භාවනා යෙදී සිටියා කිව්වා මහා පරියන්කේදී සිටුවේ තාතති තවත් දිනක මම මට දැනපති හිනාවී යතිවා මහා පරියන්කේදී සිටුවේ තාතති හිනා සිනාවී ලිවිලා නැහැ වචන දෙක සිනවි කියලා ලියලා හරි නැගෙන පරිදි මගේ නදලකේ සිටුවේ ඇති අතර අසල සිටි අය කුමන බැවසුවා එම අවස්ථාවේදී පැමිණ බලනට මා හොඳින් බාරයි ඉති සිටියයි සිටියයි කිව්වා. තව දිනක මටත් හොඳින් පරිදි යන්තම් ශිනාවක් ඇතිව සමහර විට කටපැත්තකට ඇද වෙන අවස්ථාවක් ඇත. මේ ගැන කාර්මිකව පැහැදිලි කර කරන විශේෂයෙන් පළමු අවස්ථාව තදින් hina යෑම. ඉතින් මේක ඇත්තටම hina යෑමක් hina වෙන එක නෙවෙයි. ඒක තමයි අපි දැනගන්න ඕනේ hina වෙනම මම කරනවාද මට සිද්ධ වෙනවද කියලා සිදු වෙන දේවල් ඇත්තටම අපිට වග වෙන්න බෑ මේ ශරීරයේ මම කියාගත්තට එයා අපිට කියලා කරන දේවල් වැඩ වගේකුත් තියෙනවා අපි කිව්වත් කැමති උනත් නැතුනත් එයා විහිං කරන වැඩ වගේකුත් තියෙනවා ඉතින් අපිව වසංගාගෙන තමයි ජීවත් වෙන්නේ භාවනා කරනකොට ඒ සචේතනික අචේතනික සවිඥානික අවිඥානික සසංකාරික අසංකාරික දෙක අතර පේන්න පටන් ගත්තාම තමන් පැත්ත කරලා බලන හිටියොත් අර නිදාගත්ත බබෙක් වගේ තමයි. එයා බඩේක hina වෙනවා, අතපය දික් කරනවා, নানা ප්‍රදේවල් කරනවා. ඇත්තටම නිින්ද ගියාට පස්සේ තමන් කරන දේවල් ඒ කිසිම සීමාවක් නැහැ. කොටිම බයලජ්‍ය දෙකක් නැහැ. අර අපි අර හීන ලෝකයේ ඇතුළේ හිර වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි බබෙක් විදියට ඉන්න දිහා බලපන්. ඒ භාවනාදිත් වෙන්නේ අන්න වගේ හිර වෙලා තියෙන ඒ අතතිගත වෙලා තියෙන දේවල් ගැලවිලා ගැලවිලා යන්නේ. ඉතින් සමහරකට අඬනවා. සමහර ඇස්පිල්ලම් ගහනවා සමහර වගේ hina වෙනවා වගේ වෙනවා. එහෙම නැත්නම් මේ නින්දට ගිලා නිදි කොරෝනා වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රශ්න තියෙන්නේ මේක පැහැදිලි කරන්නයි කියලා. නම් පැහැදිලි කරන්න තියෙන්නේ මේ මට බලනයක් නැහැ කියන එක. බැලු බැලමට නම් මගේ ජීවිතේ මට ආත්ම මට ඕන විදිහට කරන්න පුළුවන්. නමුත් මේ වගේ අවස්ථාවල තියෙන පැහැදිලිව මට කැමති නෑ. නමුත් මා හරහා එක සිද්ධ වෙනවා. මම නිකන් වාහකෙක් පමණයි. මේක දැනගත්තට පස්සේ කරන්න තියෙන්නේ සචේතනික වෙන වැඩ වගේකුත් තියෙනවා. ඒකට අපිට වග වෙන්න පුළුවන්. සදාචාරාත්මකව හෝ ඒ වෙනදා වගකීම වගවීම වෙන්න පුළුවන්. නමුත් වැඩ කොටසක් තියෙනවා වග වෙන්න බෑ. ඒක අපි හොඳට බාහන හැටියට තේරෙන්නේ. ඉතින් ඊට පස්සේ ඊවගෙන පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තා. මොකද කරන්නේ? අපිට අදාළ නැහැ. ඉතින් ඒත් අපි ඊගෙන පශ්චාත්තාප වෙන්න ගත්තොත් ඒ කියන්නේ ඒ හැමදේම Taman මේ ඇඟේ දාගන්නවා. හොඳට භාවනා කරනකොට බලනවද, පේනවද, අහනවද, ඇහෙනවද, අත ගන්නවද, අත ගෑවෙනවද, hina වෙනවද, hina වෙනවද කියන එක හොඳට බලන්න හිටියොත් භාවනා කරන ආධුනික කාලේ අපි හරි සැකයෙන් තමයි මේ බලන එකෙන් වේපේන එක අඳුරගන්නේ. අහන එකෙන් ඇහෙන එක අඳුරගන්නේ. අත ගන්න එකෙන් අත ගෑවෙන එක අඳුරගන්නේ. ඒ වගේම හිනහ වෙනවා වෙනුවට හිනහ යන්නේ හඳුනගන්න. ඒක හරි ලැජ්ජාවෙන් කෙරෙන. ඉවර වෙනකොට තේරෙයි තේරුම් ගන්නේ අපි මේ ජීවිතේ කරපු මොනම ගුලක්වත් නෑ ඔක්කොම අපිට වෙච්ච ටිකක් විතරයි. ඒකයි නිවන කියන්නේ. නිවන දවසේ තේරෙනවා මේ බහුරූපෝලම් බෑවට මේක වෙනම ව්‍යායාමයක් තියෙන වෙනම න්‍යායපත්‍යක් තියෙනවා. අපි මේවට වග වෙන්න හැදුවට මේක හරහා මේ ශරීරයේ හරහා මේ වචනේ හරහා මේ හිත හරහා මොනවාදෝ කෙලෙස් වර්ගයක් මේ දැඟලිලි හැම දැඟලිල්ලක්ම දඟලන්නේ කෙලෙසයක් නිසා එක කෙලෙසයක් කරත් අපිට අයිති නෑ මානසික මනුෂ්‍යත්වයට අයිති දේ තමයි ප්‍රබාසල හිත මේ කෙලෙස් මගේ කියා ගන්න තාක්කල් අපි මේ ඔක්කොම වගකීම් කරනවා බාර ගන්නවා නමුත් හොඳට ඔයලා බැලුවොත් නලියන්නේ කෙලෙස් නිසා නලියෙවිල නතරෙදි දවසේ තීරේ කිරිච්ච හරියක් කියලා තියෙන කෙලෙස් නිසා නේ ඔක්කොම අපිට ආගන්තුක දේවල් මිස අපේ ණය ණයයි ණයරියා මොකක්ද කියන්නේ මේ නයිසાર્ගික දේවල් අපිට අත්‍යන්තයෙන් සම්බන්ධ වෙච්ච දේ ප්‍රකාශර හිත විතරයි. ඒක බොහොම නිශ්චලයි, ඒක බොහොම තැම්පත්, ඒක බොහොම පිරිච්ච ගතියක් තියෙන. මේ නාලියන නාලියවිලි මේ භූත ලක්ෂණ දිහාම කෙලෙස් උදා. ඒ නිවන් දකින්න දවසේදී මේ අපි මේ නරක නාටකන් සියලුම කෙලෙස් ක්‍රියාත්මක වෙන කෙලෙස් හරහා අන්තිම දවසේ වෙනකොට මේ ශරීරේ මරුණත් අනදී වුණත් තරුණ වුණත් වයස වුණත් ලස්සන වුණත් නැති වුණත් ඔකේ ගන්න දෙයක් නැහැ ඒ ඔක්කොම මේ කෙලෙස් වල ස්වරූපික තේරෙනවා එනිසා ඒක ටිකෙන් ටිකෙන් තමයි මේ වගේ දෙයක් වෙනකොට හරියට කලබල වෙන්නේ හරියට කලබල වෙනවා මට ඕන නැද්ද මාරේ වෙලා තියෙන භූතය කියලා කියයි අරක කියයි මානසික රෝගයයි අන්තිමට මුළු සියල්ලම සිටිලා තියෙන කෙලෙස් හරහා එහෙම නැත්නම් අපි කතා කරනවා නම් කතා කරලා තියෙන්නේ කාය දුච්චත, පචී දුච්චත, මන දුච්චත අනිවාර්යම රාග දෝෂ මොහොනිත. ඒ නිසා ඒක ටිකෙන් ටිකෙන් පුරුදු වෙන්න වෙනවා. පැහැදිලි කරන්න කියලා මට කිව්වට ඒක නෙමෙයි හොඳම දේ. මේකට දැරීමේ ශක්තියක් ඇති කරගෙන අනුමුණ්ඩත් තුනත් අපි කවුරුහරි මාව දැකලා මට බැන්නා මට හිනහ වුණා මොනවා වුණත් ඇත්තට මේ මනුස්සයා කරාද එතන මේ මොන ගහනලාද ඒක උනාද කියන එක එයා දන්නෙත් නෑ මම දන්නේ ඒ නිසා වාසිරීත කරන තිනේ මනුෂයා කරලා දෙන වෙච්ච දෙයක් කියලා අතල දැම්මට පස්සේ අපිට නම් කියන්න දෙයක් නැහැ. අපිට ඊගා චිත්තක්ෂයට සාදර වෙන්න පුළුවන්. පිටකරන්නේ නේ නෑ නෑ ඔබලෝ කිරිවේ මටම. ඉතින් ඊට පස්සේ උයාගත්ත පද කණ්ඩක් නෑ එලාගත්ත පැති උදියන්නත් නෑ. ඊට මෙට වැඩි හොඳ නෑ නෑ ඕ කිලේජයක් උවලක් යාතෝක වුණා. ඒ ගාලල්ලා කියන්නේ නෙවෙයි. අවසරයි ස්වාමීන් වහන්සේ යම් ප්‍රමාණයක් ඇවිදිනකොට කොන්දේ ප්‍රදේශයේකේ ප්‍රදේශයේ තද වේදනාවක් වෙනවා. මේ නිසා සක්මන විනාඩි 15ක් පමණ කරනද පරියන්ගේ පැයක පමණ සිටිය හැකිය. බොහෝ වේලා සක්මන් කිරීමද 45ක් පමණ. පරියන්ගේට වාඩි වී බොහෝ වේදනාවක් ඉන්න නිසා හිත සමාධියම සිදුවන්නේ නැත. මා වෙනකොට විනාඩි 15ක සක්මන පමණක් සෑයේද එක වාරයකදී. සම්සමාධිය බොහෝ කලක් කුරු කර ඇත. සක්මණ පිළිබඳ අවබෝධයක් ඇති වූ විට මෑතකදී මේක විනාඩි 15කින් පටන් ගත්තට කමක් නැහැ. කරගෙන කරගෙන යනකොට Tamanටම පදම අවුයි. ඉස්සලා ඉස්සලා වාරයේ දෙකින් අපිට හරියටම මුළු විනිශ්චය කරන්න බෑ. ඒ වෙන අනිවාර්ය පැකලි ටිලදී කිය දා ගන්නත් එපා. මේක සාමාන්‍ය ක්‍රීඩකයෙක් ක්‍රීඩා ඉසව්වට යන්නේ ඉස්සලා පිටිනි වටේ දුවලා ඇඟරත් කරගන්න. වෝමින් අප් එකක්. වොකින් මේ මම බහගෙන වෝමින් අප් එකක් කරන වෙලෙට කර්මණීය කරන කීක ඕනට වැඩිය දුවන්න ගියොත් ඒ මාසයට මේ ක්‍රීඩා තරගයක ශාරීරික ශක්තිය නැති වෙනවා. ඉතින් ඒක කරන්න ඕනේ ඇගරත් කරන මට්ටමට විතරයි. නමුත් ඒක හරියට කරේ නැත්නම් ඔය රබන් ගහන්න ඉස්සලා පදේ ගහන්න ඉස්සලා රබන් රත් කරගත්තේ නැත්නම් සුරල් දාන්න බෑ. සුරල් දාලා ගහන්න බෑ. ඒ නිසා හොඳට ඉන්ස්ට්‍රුමන්ට් එක ටියුන් කරගන්න ඕනේ. ඔකෙස්ට්‍රා එකට යන්න ඉස්සෙල්ලා රබන් ගහටත් ඉස්සෙල්ලා මේ මිනිස්සු ගොඩාක් ඒක රත් කරලා කරලා කරලා පදම් කිරුවට පස්සේ තමයි උඩපල ගත්තක් වට්ටක්කා බිමපල ගත්තක් වට්ටක්කා උඩපල ගත්තක් බිමපල ගත්තක් වට්ටක්කා වල වට්ටක්කා කියලා ඒ ගහන ඉතල යම්මන්නේලා පුදුම විදිහට ටේම් කරනවා ඔක විනාඩියක් කරන්න ඕනද දෙකක් කරන්න ඕනද තුනක් කරන්න ඕනද කියලා ඉතින් අර පොදුවේ ඉන්න පැය කිව්වට තමයි තේරුම් ගන්න ඕනේ මේක ටියුන් කරලා. ආයේ දෙක සමබර කරගන්න තියෙනවා. ඒක නිසා මේ විනාඩි 15ක් සක්මන් කරනවට වැඩිය විනාඩි 20 හොඳයි ධමත සමාධි විපස්සනා සමාධි නිසා මේ දී වැඩියව නතර කරගන්න බ්ලඩ් ප්‍රෙෂර් එක බස්සන්ට heart attack එනවා නම් නතර කරගන්න මේ පොළොව මහීකාන්තාවත් එක්ක යාළු වෙන්න බඩගින්න එන්න නිින්ද ඇති වෙන්න නිවන් දැකලක වැත්තක තියන්න ඒ නිසා ටිකක් පහවලුවේ ඉන් පුරුදු වෙන්න විනාඩි 15ක් ලොකු දෙයක් ටික ටික වැඩි කරන්නේ තමන් ළඟින් ඇසුරු කර කෙනෙක්ගේ බොහෝ පීඩා ඇති වෙනවා ඇතිනම් හෝ දිනුනට බාධා ඇතනම් බොහෝ අයව උපක්‍රමශීලව තම ඇසුරින් බැහැර කිරීම භාවනා යෝගයක වැනි ධර්මයේ ඇසෙන කෙනෙකු විසින් නොකළ යුත්තක්ද මේ පරම සත්‍යයක් කියනවා කවදාකවත් පීඩාවක් හෝ කරදරයක් පිටගෙනකින් ඉන්නේ කිට්ටුවන්තයෙක්ම මේ ගැන බය වෙනවා දුකක් කරදර පිටගෙන එකේ හම් වෙන්නේ. ඒක ඉතින් සාමාන්‍ය හතරවෙනි පස්වෙනි සත්‍යයක් තියෙනවා. හතරවෙනි සත්‍යෙත් පස්සේ ඒක තමයි කියන්නේ. දුක එන්නේ තමයි මේක කිට් වෙන්නේ ඒක තමයි. ඉතින් තමයි දුක ඕනේ නම් තව බෙදා බීපගෙන බෙදාගෙන අනේ කියලා තියාගන්න. දුක එපා නම් කියන දෙන්නේ තොපට එපා නම් එක වාරයක් අපා අපිට දහස් වාරයකට තොපෝ එපා. ඕනම තරක කියන ඕනම එකට කියන. අපි තනියම උපදින්නේ තනියම නේද? ඔය බදාගෙන තියෙන තම බදාගෙන තියෙන වෙන මොකක්වත් නෙවෙයි දුකමයි. අය කොයි එකකට කරුවත් ඉච්චරයි. මේක පිළිබඳව ඕගොල්ලන්ට මයිත් එක තරහ වෙයි. හැබැයි මම එහෙම තරහ වෙලා නෙවෙයි පැවිදිුනේ. බොහොම සුහදව ඉන්න කාලෙම කිව්ව අපි ටටා ගිහලා යමු. තරහ වෙන්නේ ඉස්සර වෙලා. ඉතින්සා කවදාකවත් මතක තියාගන්න දුකක් එන්නේ නැහැ පිටකෙනින්. දුකක් එන්නේ නැහැ මදහත් පුද්ගලෙකින් කොහොම හතුරෙන්නේ. හතර බව දුක දෙන්නේ යාළු වෙලා ඉවර වෙනවා. දුක එන්නේම ප්‍රමතෝ ජායති සෝකෝ ප්‍රමතෝ ජායති බය. ඒ නිසා මේ මේ ප්‍රශ්නේ මුල් කොටස බුදුහාමුදුරුවෝ කියන්න තිබ්බේ. ලියලා තියෙන එක නලියුවා. බුද්ධ වචනේ තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් අතාරින්න නැත්නම් තියාගෙන ඉන්න ඕකද කර්ම ගෙවිලා නැත්නම් ඕගොල්ලන්ට හරි පැනිලා. අනේ ඉතින් පීයෙන් යනද තිල ඉල ප්‍රවසිල්ල පීයනේ. පීය හොඳ එක. ඉන්න මේ කායතන පල්ලෙතින වාම් එක. ඉතින් අපේ මිනිස්සේ කතෝලික ආගමකට ගිහිල්ලා ඌ ඒ වාම් එකේ ට්‍රේනින් එකට ගිහිල්ලා. තෙන්නකොන් කියලා. ඉතින් අන්තිම බොක්කේම බෞද්ධය නමුත් දැන් කතෝලික ආගමේදී ඉතින් ගියාට පස්සේ ඒ එතන ඉන්න කෙල්ලෝ කුකුල කපනවා. කුකුල කපනකොට කිසිම කියනවලු ඔබ සන්තෝෂ වෙනවා. හොඳට ගාපු හිමසිල්ල බීයේ කිව්වේ බෙල්ල කපන්න කිව්වොත් කන්දා. නම්බුගාර වීගින් අපැන්න දෙනවද කවුද? ඉතින් මේ මනස ඇවිල්ලා මට කියලා ස්වාමීන් වහන්සේ මම කොහේ කොහේ යදිනවවත් ඕ කතෝලිකාවට ගිය එකක් ආවා. ඕකට ගියේ ඒ කිරුණ නම් ඒ කුකුලට කතා කරලා කියනකොට නම්බුගාර මිනිහ නම්බුගාර කිකිලියා. මොකද ඔබ කපන්නේ මං සිට එවසිල්ල වීගින් කියලා කපනවා. ඉතින් වගේ කොච්චර වුණත් කමන්නේ පී ඇන ගන්න පිය හොඳ එකක් නම් ඒත් මොකද්ද නම්බුවක් තියෙනවනේ ඒ වගේ කිට්ටුවක් දෙන්නාම ඒ දුකෙත් තියෙන මොකද්ද පැනලා ගන්නවා. ඉතින් ඒ නිසා තමගේ කර්මයේ ධර්මයේ කර්ම ධර්ම දෙකේ ස්වභාවය තමයි. ධර්මයට කිට්ටුන මේ සංසාරේ කිට්ටු කරගත්තත් වගේම ගියේ ඉතිසල සංසාරේ තිසල ආත්මෙ තින්න ඇති. ඊගාලාත්මකුත් වෙන ඒකෙත් එයි. ඔය කොයි එකත් එකයි. මණිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි මණිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි. ඕක විශ්වවිද්‍යාලෙ විද්‍යාව කියලා. කෝක වුණ ලදේ තමයි. ඉති යෝග තෝක උඩරට මෙන කියවත් එකයි පාතන නෝනම් නැත් එකයි. බැන්දර පස්සේ වදේ තමයි. බැන්දර පස්සේ හැගෙනවා. වදින්නේ ඉස්සලා අම්මේ මණිකේ මණිකවා. ඉතින් කිට්ටු කරගන්න තමයි. වෙනස දුක ඕනේ නම් දුක කිට්ටු කරගන්න. සපෝන සැකීට්ටු කරගන්න. දුක එන්නේ නම් කිට්ටු අන්තකේ බව ආයේ කතා අහන්න දෙයක් නෑ. ආනාපාන වෙහි යෙදී සිටින විට තම කය දෙස ඉතා පැහැදිලිව බැලීමට හැකි වේ. හරියට වෙන අයෙකුට දෙස බලා සිටින ලෙසට කුස්මරල හොඳින් ක්‍රියාත්මක වෙන බවක් පැහැදිලි අතර ශරීරයේ චිතුලි ශරීරයේ චිතුලි දෙකක් බව දැනීමක් සිදුවේ. ඒක නිකම් ප්‍රකාශයක් විතරයි. කොහොමනම් තත්පැයි කමාරක් කරන් කියනවා. ඉතින් මම ප්‍රශ්න දෙකක් අතරම මේ කල් තබුවා ඒ ප්‍රශ්න වලට අතුතර නැති නිසා කියන්නේ කට උත්තර ගන්න බැරි නිසා ඒක නිසා ඒ පිට නම් මම තමයි ඉතිපත් ඉහිට ප්‍රශ්න ඔක්කොම වගේ අපි ලද අවස්ථාවේදී සාකච්ඡා කරා. ඉතින් තවදුරටත් ප්‍රශ්න දෙන්න කියලා ආන්න ඉඩක් නැහැ මොකද වෙලාව ගත වෙලා තියෙන නිසා. අද අපි අද සාකච්ඡාව සඳහා යෙදුච්ච දවසක් මේ අද කමඨාන් සුදු කිරීමක් වෙන්නේ නැහැ. අපි හතරට නැවත පරියන්ක භාවනාවක් සඳහා මේ ඉදිරියස් වෙනවා සමෝ භාවනාව සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න සාකච්ඡා කිටි වැඩ පිළිවෙල මෙතන නිමා වෙනවා සිදු දිනකටම තෙරුවන් සරණයි